අද ඒ අනුව දවසේ ධර්ම දේශනාව සඳහායි මේ මාතෘකාව ලැබුවේ. ඉතින් මේ ධර්ම වැඩමුළුව සඳහාම අපි පොදුවේ ඉස්සරහින් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා කප්පින සූත්‍රය කියලායි නම තියලා තියෙන්නේ. මේ සූත්‍රේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ විශේෂ සිද්ධියක් ඉස්මතු කර ගන්නවා සිද්ධියක් අරමුණු කරගෙනයි ධර්ම මාතෘකාව මතු කර ගන්න. සවැත් නුවර සරුවචන් වහන්සේ වැඩ ඉන්න වේලාවක මහා කප්පින ස්වාමින් වහන්සේ බික්ඛුනෝ වාදක සම්මානයෙන් පුද ලැබූ ඒත දග්ගපාලියෙන් සම්මාන ලැබූ මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ අසල තැනක පර්යංක භාවනාවක යෙදී ඉනවා. උන්වහන්සේගේ ඉරියව්වේ තියෙන ඒ tempat නිශ්චල බව දැකලා හැල හොල්මනක් නැතුව ඉන්න හැටි දැකලා සර්වචනාංශේ පිටිසගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා මහණෙනි මේ මහානගේ ඉන්න ඉරියව්වේ භාවනා ඉරියව්වේ හැල හොල්මනක් චංචල කම්පනකමක් දකින්නද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔය මහා කප්පින ස්වාමීන් වහන්සේ වගේ එලිමානේ බුදුහාමුදුරු ඉදිරිපිට සංඝ පිරිස මැද ඉන්නකොට විතරක් නෙවෙයි තනියම විවේක වෙලා පුද්ගලිකව භාවනා කරද්දවත් කවදාකවත් ඒ ස්වාමීන් වහන්සේගේ කයේ සැලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාත් හොඳට කල්ැතුවම දැනගෙන දැකගෙන හිටපු තත්ත්වයක්. එතකොට සරුවචනසේ සඳහන් කරලා කතා කරනවා මානි යම් හේකින් වඩලා දානාපාන සති සමාධිය ඇති කෙනෙකුගේ කය හිත දෙක මේ ඒකාග්‍ර වුණොත් ඒකෝදී භාවයටපත් වුණොත් ඒ කෙනාට මේ කාය ඉන්ජන කාය ස්පන්දන ඇති වෙන්නේ නැහැ කියලා. කායේ සැලීමක් හෝ ස්පන්දනයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ ਸਰවචනංශේ Taman විසින්ම මතු කරන්න ඕන ප්‍රශ්නය මතු කරනවා මේ විදිහට කාය ඉන්ජනයක් ස්පන්දනයක් නැතිවීම සඳහා මොන වගේ සමාධියක් වඩන්න ඕන කියලා ඒක ආනාපාන සති සමාධිය කියලා සර්වචනාතේ වර්ණනවා. ඊට පස්සේ සර්වචනාතේ ආනවා පත්තුගම්මිතා ප්‍රශ්නයක් වශයෙන් කෙසේ වඩන ලද කෙසේ බහුලීකරන ලද ආනාපාන සති සමාධියද මේ වාගේ නොසැලෙන ආනෙන්ජ සමාපත්තියක් එහෙම නැත්නම් කායේ ඉන්ජන ස්පන්දන නැත්ත්වයටපත් වෙන්නේ කියලා ඒ ආනාපාන සති භාවනා කිරීමේ උපදේශ පන්තියක් ඉදිරිපත් කරනවා ඉතින් මේ පිරිසට ඒ උපදේශ පන්තිය ඉදිරිපත් කිරීමේ ප්‍රයෝගයක් වශයෙන් තමයි මේ කප්පින සූත්‍රය මම තෝරාගන්න යෙදුනේ. සරුවචන් ආංශෙත් මේ වගේ ප්‍රයෝගිකකින් තමයි ඒ කප්පින සාංශයේ ඇර ඉතුරු සංඝයාට මේ ආනාපාන සති පිළිබඳ සෝලසාකාර මේ විවරණය මේ විස්තරය ඉදිරිපත් කරන්න. ඉතින් මේ පෞගේ දවස් ටිකේ අපි මේ පිළිබඳව පසුබිම සකස් කරගෙන ඊයේ වෙනකොට නැත්නම් තුන්වෙනි දේශනාව වෙනකොට යම් කිසි කෙනෙක් ඒ ඉදිරියෙන් තියාගත් ආ වූ මූල කර්මස්ථාන නැත්නම් ආනාපාන සති භාවනාවේදී ආස්වාද ප්‍රස්වාස දෙක නැත්නම් මේ හුස්ම රැල්ල හොඳටම කීකරු කරගත්තොත් හොඳටම ආම්බාම් කරගත්තොත් හොඳට මේචල් කරගත්තොත් හොඳටම වශී කරගත්තොත් ඒකට කොච්චර හුරු වීමක් ඇති වෙනවද කියනවනම් තමන්ගේ කයත් තමන්ගේ හිතත් මේ ආස්වාස් ප්‍රස්වාසයත් එnde ende ende ende සංහිඳියාවකට සංසිඳීමකට පත් කරන තරමට ඒක හුරු කරගන්න පුළුවන්. ඉතින් මේ ගොරෝසුවට පටන් අරගන්න ආනාපානේ මේ විදියට සංසිඳීම දක්වා කායනුපසන කොටසට සරුවත්ජන්සේ පියවර හතරක් මේ ආනාපාන සතිය යටතේ විස්තර කරනවා. නැත්නම් පියවර හතරකින් සංහිඳියාවකට ගන්න හැටි ශ්‍රීමුක දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. දීර්ඝ උස්ම වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන යෝගාවචරය ඒ විශේෂයේ හොඳට හිත අලවලා ආනාපාන සතියේට අනදර නොකර ආදර කරමින් භාවනා කරනකොට මේක කෙටි සූක්ෂම හුස්ම දැලක් වඩපත් වෙනවා. ඒ වෙලාවේදී හුස්මේ මේ මුල මේ මැද මේ අග වශයෙන් හොඳටම දත යුතු අංග ප්‍රත්‍යංග එහෙම නැත්නම් ව්‍යංජන අනු ව්‍යංජන කුඩා අනු කුඩා කොටස් සියල්ලම හොඳට විග්‍රහ කරලා විශ්ිතුරු කරලා දැක දැනගත්තොත් ඒ විශ්ිතුරු විග්‍රහ කිරීම නිසා හිත ඇවිස්සෙනව වෙනුවට ඒ විදිහට හාරලා අවශ්‍යලා බැරිම නිසා ආශාස් ප්‍රසවාසයේ ඇවිස්සෙනව වෙනුවට හිතයි ආස්වාද ප්‍රසවාසයයි සමීපස්ත වීම නිසා සමතයකටපත් වීම නිසා හිතයි ආස්වාද ප්‍රසවාසය දෙකම සංහිඳියාවකටපත් වෙන බවයි ਸਰවඥාන්සේ දේශනා කරා. මේ සංහිඳියාව පස්සම්බයං කාය සංකාරං අසසිසාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිසාමිති සික්කති කියලා මේ කාය සංස්කාර නමතු ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධෝමින් සංසිද්ධෝමින් tempat කරමින් tempat කරමින් විස්රාමයේ පත් කරමින් පත් කරමින් භාවනා කරයි කියන එක ඒකෙන් තමයි මේ කායානුපස්සනා කොටස කුළු ගන්නන්නේ. කායනුපස්සනා කොටස කෙලවර සටහන් කරනවා. ඒ වෙනතන රූප කර්මස්ථානයේ යන්න පුළුවන් අවසාන කෙලවර ඒකයි. ඉතින් මේ විදිහට දක්ෂ විදිහට ආනාපාන සති භාවනා කරගෙන යනකොට මේ යෝගාවචරයට මේ සමලයට අතුනමුනා වගේ නැත්නම් හයිවේ එකට දාගත්ත වාහනයක් වගේ කෙලින්ම ගමනක් මේක යන්න හම්බ වෙන ගොඩක් බාධක හම්බ වෙනවා. සමහරක් ඒවා කායික බාධක, සමහරක් ඒවා චෛතසික වශයෙන්, නාම වශයෙන්, රූප වශයෙන්. ඉතින් ආධුනික කෙනෙක් ගත්තොත් ඉඳගෙන ඉන්න බැරිකම තියෙනවා. පරියන්කක ඉන්න බෑ. වේදනා ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් තමන් ඉන්න පරිසරය ශබ්ද ගෝසා නිසා මේ ආනාපාන වගේ සියුම් අරමුණකට හිත ගන්න බැරිකම තියෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඇස් දෙක වහපු ගමන් ඇති වෙන චකිත ගති නිසා, කෝල ගති නිසා, කෝඩු ගති නිසා කවදාකවත් නැති විදිහට හිතවිලි <clears throat> දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් මේවා එනකොට අර වෙනදා ඉන්න තරම්වත් නැතුව හිත කලකොල භාවයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආධුනිකයා ගොඩක් වෙලාවට ඒ ඒ නොහුරු නොපුරුදු මේ தত্ত্বය නිසා ගොඩාක් අසරණ වෙනවා පශ්චාත්තාපයටපත් වෙනවා. නමුත් ඒක මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි ඒක කාගෙත් හැටි. මේ කැලින් එළියට ගත්ත මීහරකෙක් කුළු මීහරකෙක් තමට බයයි. නැත්තම් කල එළියට බයයි වගේ. ඉතින් මේක හොඳට හොරු කරන හොරු කරන හිත ආනාපානට දානවා කියන එක අර කැලින් ගිනව මීහරකෙක් හොඳට කීකරු කරලා බී ගහක බැඳගෙන කීයකට ගන්නවා වගේ වැඩක්. ඒක එක පැත්තක්. අනිත් එක තමයි ඒ භාවනා කරන හිතේ භාවනාවකට ආරම්භ කරන හිතේ එනතන ආධුනික හිතේ නවකම්මික ආධිකම්මික යෝගාවචර හිතේ බොහෝමත්ම තද බල විදියට මේ කාමච්ඡන්දේ ආදී නීවරණ ධර්ම වැඩ කරනවා. ඊට අවුරුදු ගාණක් කියලා කෝටි ගාණක් දිගටම කාම අරමුණු දිගේ පැන පැන තිබුණු හිත නිකම් පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ අත්යෙන් අත්තට පයින්නේ අත්ත දිහා බල්ලා නෙවෙයි. දැකපු ගමන් පැන්න. ඉතින් ඒකදී අපි පෝෂණය කරන්නේ දවස පුරාවට අපි මේකට පුළුවන් තරම් රූප පෙන්නනවා, පුළුවන් තරම් ශබ්ද අස්සනවා, පුළුවන් තරම් ගඳ දෙනවා, රස දෙනවා, පහස දෙනවා, හිතට හිතවිලි දෙනවා. ඉතින් මේකේ කිසිම චාරයක් නැහැ. වනචරව ඉන්න පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ පැන පැන පැන පැන ඉන්නේ. ඉතින් ඒ වෙනකොට දැන් ආනාපානෙ විතරක්ම බලපං ඇද්දක වහගෙන සද්ද නැතනකට ගිහිලා කරපං කිව්වහම ඒක මහා මාරු දෙයක්. ඒ මොකද අර හිත මෙතෙක්කල් හැසිරුනේ සම්පූර්ණයෙන්ම නිසිනින්දේ කැලේ. නමුත් මේක කීකරු කරන්න හදනකොට අර කාමච්ඡන්දේ කාමච්ඡන්දේ තියෙන විවිධ අරමුණු හොයාගෙන පැනීම. කාම ගුණ කියන වචනේ තමයි සඳහන් කරන්නේ මේ ගුණ කියලා කියන්නේ තට්ටු ගන්න වැඩි කියන එක. කාම ගුණයන් කියලා කියන්නේ කිසිම කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මේ රූප බලමින් හිටියා දැන් සද්දට ගියා. මේ සද්දේ හිටිය ආය රූප බලන නැත්නම් ගඳ බලන රස බලන පහස බලන දුව දුව දුව දුව පැන පැන ඉන හිත. ඉතින් ඒ විතක් එක දෙයකට යොමු කරනවා කිව්වම හරියට ඉස්ලාම් බබෙක් ගිහිලා ඉස්කෝලේ හොඩිය පන්තියට බාර දුන්නා වගේ. ඉතින් මෙතෙක් කල්වල ගෙදර අම්මලා තාත්තලාත් එක්ක සෙල්ලම්බඩුත් එක්ක සෙල්ලම් කර හිටපු දරුවා ඒවා සම වයසේ ළමයි ටිකක් එකතු වෙලා දැන් අයනු කියන වෙලාව දැන් නටන වෙලාව දැන් සින්දු කියන වෙලාව කියලා ඉස්කෝලේ කාලතර රණ්ඩු හුරු වෙනකන් ඒ දරුවා හරියට කෝල වෙනවා. අම්මා බේින්ද නැහැ, වෙලාවට කන්න බොන්න නැහැ. හරියට විනාඩි 35 35ට පරිච්ඡේද කාල පරිච්ඡේද වෙන් වෙනවා. ඉතින් මේ ළමයා හුඟා කුරු වෙන්න ඕන. අනිත් වගේ තමයි මේ කිලෝරක් නැතුව ගලා තිබුණු එවිල තිබුණ මේ නීවරණ ධර්ම අයින් කරගෙන මේ එක අරමුණකට හිත දානවා කියන එක මිනිසෙක් විසින් ජීවිතේ කර ඇති උත්කෘෂ්ඨම ක්‍රියාව. ඒක ආධ්‍යාත්මය ගැන දන්නේ ආගමක් ගැන දන්න මිනිසෙක් විසින් අනිවාර්යයෙන්ම මුදුන් මල්කඩකට සමාන කරලා කළ යුතු දෙයක්. නමුත් අපිට ඊදිලා තියෙන කාලසටහන හැටියට අපි කොච්චර පොඩි වෙලාවක්ද එදිනදා ජීවිතය ගත කරනකොට මේ වගේ හිතත් එක්ක ගත කරන්නේ. කොච්චර පොඩි වෙලාවක්ද භාවනාවත් එක්ක ගත කරන්නේ. කොච්චර පොඩි වෙලාවක්ද සතියත් එක්ක ගත කරන්නේ. කොච්චර පොඩි වෙලාවක්ද සමාධිගත වෙන්නේ. ඉතින් අපි ළඟ තියෙනවා දහසකොත් එකක් නිදහසට කරනු එහෙම නොකිරීමට. මං කොහොමද එහෙම කරන්නේ මට අරක් කරන්න තියෙනවා මට මේක කරන්න තියෙනවා කියලා ඒවා සේරම හිත හිත ඇති කරගන්න ගොඩ පෙරක දෝරු කතා. කම්මැලිය පේන කියන වගේ කතා. ඉතින් අපි ඒකම සාදා සාදා මේ සාධාරණීකරණය කරන්න ඔක්කොටම ඔප්පු කරනවා මට නම් බෑ. මන්ට ඒවට වෙලා නැහැ කියලා. ඉතින් වෙලා නැත්තම් වෙලා නැහැ තමයි. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි යම් වෙලාවක මේක මම කළ යුතුයි කියලා වෙලාව ගත්ත දවසේ තීරෙයි ඒක කොච්චර අමාරුද කියලා. ඒ විතරක් නෙවෙයි මේක නොකර ඉන්නවයි කියලා කියන්නේ මේ පිස්සු වඳුරට තව පිස්සු වට්ටන එකම තමයි. සම්පූර්ණ තමන්ට අනදර කරන තමන්ට මෛත්‍රියක් කරුණාවක් නැති මේ හිත තව තවත් දූෂ්‍ය කරන දේවල් තමයි අපි මේ සතියෙන් තොරව ගත කරනකොට කෙරෙන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ආකාර වූ නන්නත්තර වෙච්ච හිතක් මේ වගේ අරමුණකට බඳිනවා කියනවනම් ඇත්තටම නිවන් දැක්කා වගේ සතුටක්. එහෙම කෙනෙකුට විතරයි මේ ආනාපානෙ ටිකක් කීකරු කරගන්න පුළුවන් වෙන්නේ. ආනාපානෙ මේ මුල මේ මැද මේ අග කියලා හිත දුවන පිට දුවන විනෝඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මහා ලොකු යුද්ධයක්. යුද්ධකින් දිනපු දිනුමක් වගේ. ඒ වගේම තවත් කතාවක් මේ ආනාපාන සති භාවනාව ගැන කතා කරනකොට මතු කරලා දෙන්න වෙනවා. ඒ මොකද්ද? වෙන ඕනෙම අරමුණක්. ආනාපානයන් ඇර වෙන ඕනෙම අරමුණක් වඩන්න වඩන්න අරමුණ ලොකු වෙවි ලොකු වෙවි ලොකු වෙවි යනවා. ආනාපානෙ විතරක් වඩන්න වඩන්න පුංචි වෙවි පුංචි වෙවි පුංචි වෙවි යනවා. ඉතින් මේක දන්නේ නැත්නම් යම් කිසි යෝගාවචරයේ මේකට සමීප වෙන්න වෙන්න වෙන්න මේකේ නොදැනී යෑම සමීප වෙන්න වෙන්න වෙන්න මේකේ විස්තර කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙන එක හිතන්නේ මගේ පුද්ගලික දෝෂයක් කියලා. මේක මොකද්ද වැටලිලයි කිය. මේ බැලුමේ හුලන් යනවා වගේ පේන මේ ටයර් එකේ හුලන් යනවා. ඒ නිසා වාහනේ දුවන්න බෑ කියලා හිතන. ඉතින් ඒ ආනාපාන සතිය ඒ බව දැනගෙනම වඩලා මේක සියුම් වෙද්දිත් අත නෑර. සියුම් වෙද්දිත් සද්ධාවෙන්. සියුම් වෙද්දි සැක කරන්නේ නැතුව යන්න නම් අපි කොච්චර පැත්තකින් මේ හිතට ධෛර්යය දෙන්න ඕනද? කොච්චර පැතුලින් හිත තනවාඩන්න ඕනද කියලා තේරෙන්නේ මේ මට්ටම පෙන්නට පස්සේ තමයි. මම ගිහි කාලේ මම පුරුදු වෙලා හිටියා ඒ ගිහි භාවනා මධ්‍යස්ථානයකට යන්න. ඉතින් ගියාට පස්සේ උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නෑ. මම වාඩි වෙලා භාවනා කරනවා දන්නේත් නෑ අරමුණට හිත දානවා කියන්නේ මොකද්ද කියලා දන්නේත් නෑ. මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේත් නෑ. මානසිකාරය මොකද්ද කියලා. ඉතින් අර අහම්බෙන් වගේ හම්බෙලා තියෙනවා දැනගෙන තියෙනවා පාඩි වෙච්චා හුස්ම දිහා බලන්නේ කියලා. ඉතින් ටික වෙලා ගියාම නින්දට වැටෙනවා. ඊයෝ නැගිටින නැගිටිට පස්සේ ටිකක් ඔය එච්චර කඩෙත්තු ගතියකුත් නැහැ. ඉතින් ටික වෙලාවක් ඉඳන් නැගිටිනවා. ඉතින් කාටවත් කියන්න කෙනෙකුත් නැහැ, අහන්න කෙනෙකුත් නැහැ. කොහොම ඉන්න වෙලාවේ මම මේ භාවනා මධ්‍යස්ථානින් දැද්දී ජර්මන් කණ්ඩායමක් ඇවිල්ලා ඊයේ පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් ඒ කණ්ඩායමේ ගුරුවරයා. එයා තමයි මේ මධ්‍යස්ථානේ බලන්නේ. මමත් හිටියා. ඉතින් එයා මේ කමටහන් සුද්ධ කරනවා කියලා වැඩක් පටන් ගත්තා. මම කවදාකවත් දන්නේ ඉතින් මගේ ළඟට ගුරුවරයා ඇවිල්ලා මේ ලංකාවේ මිනිස්සෙක් මේ භාවනා කරනවා මෙච්චරයි අපේ මධ්‍යස්ථානයේ ඉන්නේ මෙතින්න මහත්තයා යනකොට අපිට කියලා ගියා කවුරු හරි එක්කෙනෙක් මේ තියාගෙන ඉන්න කියලා නැත්නම් මේ සුද්ධ ගොඩක් ඉන්න වෙලාවේදී පල්ලෙහා ඉන්න දෙමළ මිනිස්සු ගල් ගහන් ඉඳ තියෙනවා. නිසා සිංහල කෙනෙක් භාවනා කරන එක හොඳයි කියලා. ඒව නැත්නම් ඒගොල්ලෝ වැඩ පිළිවෙල ගියේ තනිකරම ජර්මන් තාලෙට. ඉතින් මෙයා මයි ළඟට ඇවිල්ලා මොකද්ද කරන්න භාවනා කරා මට වසවිලියක් ජාවක් ඇති වුණා. මම දන්නේ නැහැ මම කරන භාවනාව කියලා. ඉතියා පුළුවන් තරම් හිත තනවාඩලා කිව්වා නෑ කමක් නෑ. මොකද්ද කරන්න කියලා කියන්නේ කියලා. ඉතින් මං එහාට පැකිලා මෙහාට පැකිලා ඉතින් කිව්වා වාඩිලා හුස්ම දිහා බලනවා. හරි හරි හරි ඕක තමයි ආනාපාන සති භාවනා කියලා මා බොහෝම උනන්දු කෙරෙව්වා. උනන්දු කරලා කිව්වා මට කියන්නයි කියලා මේ කරන හැටි. ඉතින් ඒ මනුස්සයා ඒ හාමුදුරු කියන්න කියන්නේ මම පස්සෙන් පස්සට යනවා. මොකද එහෙම පිළිවෙලක්, එහෙම ගුරුවරයෙක්, එහෙම කමටහනක්, එහෙම බණක් කවදාකවත් මම අහලා දෙන්නේ ඉතින් මං ගෝ ටික වේලාවක් ගියට පස්සේ මොනවා වෙනවද දන්නේ මම අනිගාන නැගිටිනකොට නිකන් කය කඩਿੱත්තු ගතියක් නැතුව මම නැගිටින්න පුළුවන් කියලා. ඒ නිසා අපිට ගහලා කිව්වා හරි ෂෝක් කියලා. බොහොම හොඳයි කියලා. ඉතින් මම දැනගත්ත මේ මාව නලවන්න මාව පිනවන්න කියන කතාවක් කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරනකොට හිත සද්දවලට යන්නේ නැතුව වේදනාවට යන්නේ නැතුව හිචිලට යන්නේ නැතුව මේ ඇතුළට නැමෙනවා නම් ඒක විශාල පිංකමක් කියලා විශාල වටිනා ශක්තියක් කියලා. ඉතින් මට තිබුණේ එහෙම එකක් නෙමෙයි මට තිබුණේ වෙන දේ මොනවද දන්නේ හිත සැඟවි ගන්නවා එක්ක නින්දට වැටෙනවා. ඉතින් මට දන්නේ මේ මාස විහිළුවටම ආව කුඹලමාව විකාරයක් කරන්න හදනවද මේක ඇත්තද කියලා දන්නේ නැහැ ඒ නිසා මම වැඩිපුර කතා කරන්න ගියේ. ඊට අවුරුදු ගාණක් භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට මොනවද කරනවා මම දන්නේ නැහැ. කර කර ඉන්නකොට තමයි ඔය අපේ මේ ඔය මීටර කර ලොකු සාංශික පොතේ ඒකේ කියවිලා තිබුණා ඒක බොහොම අහම්බෙන් ලියවිච්ච වචනයක්. මේ ආනාපානෙ විතරක් භාවනා කරනකොට එnde ende ende ende සංසිඳනවා කියලා. මට ඒක පාරට අර සුදු ආමතුරු කියපු කතාවයි මේ දෙක එකනේ සමාන්තරයි. ඒ නිසා හිතනවා මේක වෙන්න පුළුවන් දෙයක් වෙන්න කියලා. ඒත් මට සැකයක් තුණා යමක් දිහා වැඩිපුර හදාරනකොට යමක් දිහා වැඩිපුර විචිතුරු වශයෙන් බලනකොට විස්තර වශයෙන් බලන එක ලොකු වෙන්න එපායි. ඒ කියන්නේ අවධානය වැඩි වෙන්න එපායි. අවත් මේකේ අවධානය වැඩි වුණාට තුනී වෙන එකයි වෙන්නේ. සූක්ෂම වෙන එකයි වෙන්නේ. අති සූක්ෂම තත්තරපත් වෙන එකයි වෙන්නේ. ඉතින් මේකයි සරුවචනාංශය කියන්නේ මේ මනාකට වනලනද මනාකට බහුලීගත කරන ලද ආනාපානය තමයි මේ විදිහේ ආනෙන්ජ සමාපත්තිකට යන්නේ. ඉතින් ඒකට සරුවචනාංශය ඇත්තටම කිව යුතු කාරණා සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. නමුත් මේ බෞද්ධයා සරුවචනාංශයේ ශාස්ත්‍රඥාංශයේ සල වශයෙන් සලකන බෞද්ධයා මේ පොතක් දිග ඇරලා බලලා මේකේ තියෙනව කොහොමද කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා බලලා යෙදෙනවා කියන එක කනගත් බෑවෙක් විශේෂයෙන් අහත බලනවට වැඩිය හපක්. මෙතෙන් ඩාවට පස්සේ නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකද උඟ වැඩි ගාණක් සුදු ඇඳගෙන ඉන්නේ වැඩි ගාණක් භාවනා කරන නිසා. එහෙම හිතෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජන විඥානය දිහා බැලුවොත් ජනගහන දිහා බැලුවොත් මේ බුදුහාමරෝ දේශනා කරපේකේ වටිනාම දේ භාවනාව කියලාවත් දන්නේ මේ භාවනාවෙත් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය වගේ සතිය මුල් කරගෙන යන කතාවක් මේකේ තියෙනවා කියලාවත් මමත් බෞද්ධයෙක් තමයි මමත් මේ ගත කරපු මුල් කාලේ කොහොමඩක්වත් දැනගෙන හිටියේ දැනගෙන හිටියත් භාවනා කරනකොට සංසිඳනවා කියන එක පිළිගන්න ලෑස්ති නෑ මොකද අපි ඒක දැනුවත් කරලා නෑ ඉතින් අපි හිතමු යම් ආකාරයකට මේ කඩයිම් ටික පැන්නයි කියලා භාවනා කිරීම තමයි ජීවිතේ කරන් තියෙන ලොකුම ලොකු පින්කම මේ භාවනා කිරීමේදී සතිය තමයි ඊටාමත් වැදගත් චෛතසිකය ඒ සතිය පිහිටවන්නේ කිසියම් බාහිරේ තැනකට යන්නේ නැතුව ඉබේම උප්පත්තියත් එක්ක ලැබිච්ච අරමුණක් තමයි ආනාපානය කියන එක. ඒක නිසා කියනවා අසේචන කෝච සුකෝච විහාරෝච කියලා ආනාපාන සතිය ගන්න සල්ලි කිද්ද ඕනේ නැහැ. ආනාපාන සතිය වගේ මේ මරණානුස්සති බණ්ඩගේ සෝනට යන්න ඕන කමකුත් නැහැ. කොහොක්වත් යන්න ඕන මෙතනම දීලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන කරලා මේ ආනාපාන සතිය කී කරගෙන මේක සංසිඳුවා ගන්නේ ඒක දැම්පත් කරගන්න මේක තුලින් විවේකී ලබන්න මේක තුලින් විශ්‍රාමයේ ලබන්න මේක තුලින් උදේකපාව උදේකලා බව ලබන්න බුරුදුණයි කියලා කියන්නේ ඒක එසේ මෙසේ පිම්මක් නෙවෙයි කඩයින් හතරක් පහක් පැනගෙන කියලා තමයි කෙනෙකුට මේ ආනාපානය ඇතුළට හිත යොදලා තැම්පත් කරගන්න පුළුවන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොටත් පළවෙනි දවස් දෙක තුන හරි කෝල ගති තියෙනවා යෙදෙනවා අඩුයි හිත හරියට දුවනවා යේමේ ඉතින් බොහෝ අනුකම්පා කරන්න අනුකම්පා කරලා ඒ ඒකේ කාරණා මේකයි එමෙ හිත භාවනා හරියන්නේ නැති දෙතුන් දෙනෙක් ඉන්නව කොයි කණ්ඩායමත් ඒගොල්ලෝ අනිත් එක්ක කටියෙන්ද දෙන්නේ නැහැ කතාවට පටන් ගන්න. ඊපස්සේ හිත තියෙන ඇවිස්සීලානේ තියෙන මනුස්සයට හරි චකිතයක් තියෙනවා බයක් තියෙනවා. ඉතින් යා කරන්නේ අර භාවනා ඉන්න කට්ටියට කලබල කරනවා. වැඩි ජනි ඒ නොකරන අය වැඩි වුණොත් එහෙම ඉතින් කරන කෙනාට තමයි. නමුත් දවස් 3-4 යනකොට නම් ටික ටික ටික ටික ඒ විනය නීති නිසාත්, භාවනා නිසාත්, බණ නිසාත් යෙදিলা ගත කරා. ඒ කොයි જાති කෙරුවක් වුණත් මේ ආස්වාද ප්‍රසාර සංසිඳෙනවා කියන එක ඒක ලොකුම ජයග්‍රහණයක් බව. කොටිම කියනවනම් රාග දෝෂ මොහ සංසිඳීමක් මෙතන සිද්ධ වෙනවා. කෙලෙස් සංසිඳීමක් එහෙම නැත්නම් පරිඋත්ථාන මට්ටමේ තියෙන කෙලෙස් නැත්නම් වීතික්කම මට්ටමේ තියෙන කෙලෙස් නෑ පරිඋත්තාන මට්ටමේ තියෙන නීවරණ මට්ටමේ තියෙන කෙලෙස් සංසිඳීමක් වෙන්නේ. මේක ආධ්‍යාත්මික ජීවිතේ වැදගත් සංදිස්ථානයක්. සංසිඳු නොත් මම නක් ආනාපානී සංසිඳීමක් සතුටින් දැනගෙන ඒකට සමාදන් වෙලා ඒක වඩා වර්ධනය කරන්න පුළුවන්. යම් ආකාරයකින් විචිකිච්ඡාවක් ආවොත් දැන් මේ යන පාර හරිද වැරදිද කියලා ඔක්කොම හරියේ විචිකිච්ඡාවත් හරිය සම්පූර්ණ අර පෑදීදී බොරදියක් පාඩපත් වෙනවා. අර අනාකූල ප්‍රයය සියල්ලම ආකූල කරගන්න. එහෙම නැත්නම් සද්ධාව අඩු වුණොත්, එහෙම නැත්නම් ඒ පුද්ගලගේ සීලය නැත්තම්, ඉතින් සම්පූර්ණ මේක මීමැසි පොදියක් ඇවිස්සුනාට වගේ මීවැද්දේ කියලා මීමැසි පොදිය කඩනකොට මීවැද්ද ගොළ උඩ මීමැසි පොදිය කරගෙනා වගේ සම්පූර්ණ හිත අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සම්සාහිත ආනාපානේ කය මේ විදිහට තැම්පත් වෙගෙන යනකොට ඒ ශද්ධාව බිඳ ගන්න නැතුව සැකයක් ඇති කරගන්න නැතුව ශීලයේ පිළිබඳව සැක නැතුව ඍජු ඉදිරියට යනවයි කියලා කියන එක ඉතාමත්ම කලාතුරකින් වෙන එක. මේ වෙනසෙදී මේ ආශාස ප්‍රසාස කියන මේ රූප ආරම්මණය එනතම මේ කායනුපස්සනාව සංසිඳුලා සංසිඳලා ඒ වෙලාවේදී මේ නීවරණ ටිකත් ප්‍රධාන වශයෙන් හිරිවට්ටගෙන ඉදිරියට යනකොට භාවනා ජීවිතයේ වැදගත්කම සටහන් වෙන කරුණු රාශියක් සිද්ධ වෙනවා. එකක් තමයි භාවනාව රූපස් රූප කර්මස්ථානවල නාම කර්මස්ථානට හැරෙන්න පටන් ගන්නවා. රූප කියලා කියන්නේ ගොරෝසු දෙයක්. ඒ ගොරෝසු දෙය අපි දකින්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගොරෝසුකමක් විදිහට. හුස්ම ගන්නකොට ආශ්වාස පුරු ආගෙන ඉහළ පහළ යන ඕලාරික ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දකින්න. ඒක සංසිඳීගෙන එනකොට කිටි ආශ්වාස බාටපත් වෙලා ඒක සුකුම තත්ත්වයටපත් වෙනවා. ඒකට යෝගාචර දැනගන්නවා දැන් ඔන්න පෙරමග මංගල ලකුණු හරියි. ඊට පස්සේ මේ සුකුමදී අතිසූක්ෂම බාටපත් වෙනකොට තමයි ඒක නාම ධර්ම දිහාවට පන්නරේ ලබන්නේ. යම් කිසි විදියකට මේක සූක්ෂම ඉඳලා අතිසූක්ෂම වෙනකොට අර සැකයක් හෝ සීල බිඳවල ප්‍රශ්නයක් හෝ මොකක් හරි එකක් ආවොත් කවදාකවත් ඒ හිතට ඒ නාම ධර්ම පැත්තට යන්න අමාරුයි. එيشා මේක කඩින් පරීක්ෂණයක්. තමන්ගේ ජීවිතයේ මේ ජීවිතයේදීම උත්තරී මනුෂ්‍ය ධර්මයක් ධ්‍යානයක් හෝ මාර්ගඵලයක් හෝ අභිඥාවක් හෝ ලබන්න පුළුවන්ද බැරිද කියන එකට හොඳම සම්දිස්ථානයක් තමයි tempatwa. හිත ගත ආශස්වස tempatwa. ඒකේ මුලැමැදාග දකිමි නැත්නම් ඊටත් වැඩිය සංසිඳවගෙන හිත හොඳ සංසිඳින් තත්ත්වයට යනවා නම් ඒ මනුස්සයර කියන්න බලන් දස පාරමිතාම් පිරලා තිනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තිනවා පැහැදිලි වෙනසක් මේ ජීවිතය ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් මම උගාක් වෙලාවට එක එක රටවල් වල යනවා මේ වගේ භාවනා කරන්න. ඒ හැම කෙනාම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද දැනගන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ පාරමිතා පිරලා තියනවාද කියලා කොහොමද දැනගන්නේ අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ මේකට භව්‍ය පුද්ගලයෝද කියලා කොහොමද අපි දැනගන්නේ ධ්‍යාන ලැබුව එක හරිද කියලා කොහොමද දැනගන්නේ මේ ලැබුව මාර්ග ඥාන ඵල ඥාන හරිද කියලා කොහොමද දැනගන්නේ අපි මේ අභිඥා ලැබලා තියෙනව ඇත්තද නැත්තද කියලා මං එනකන් බලා ඉන්නවා මම විශේෂ මීටරයක් ගෙනල්ලා මැනලා කියයි කියලා. නමුත් මම ලෝකේ කොහොක්වත් මම මේ මීටරයක් දැකලා නැහැ තාම. මනින්න පුළුවන් උපකරණයක් මෙයා හේතුකද නැද්ද දසපාරමිතා තියනවද නැද්ද ධානයක් තියනවද නැද්ද කියලා ඉතින් මාත් කියනවා එක එක දේවල් අහනකොට මට තියෙනවනම් මීටරයක් හොලා දෙන්නයි කියලා. මොකද ඒ තරම්ම කට්ටියට ඕනේ දැනගන්න මේ වැඩේ හරියද මොකද්ද කියන්නේ. හැබැයි මේක මම මේ කියන මේ ආස්වාද ප්‍රසආස සංසිඳීමන හොඳ මීටරයක්. ඒක හොඳ නොවර්ධින තැනක්. තලියේ ගැහුවත් කියන්න පුළුවන් මෙතන සංසිඳුණාට පස්සේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව, සැක කරන්නේ නැතුව මේක වඩා වර්ධනය කරගෙන, ආදර කරගෙන, පෝෂණය කරලා සමාදන් වෙලා තවත් දිගින් දිගටම දිගින් දිගට මේ විවේක தත්ත්වයට යනවා කියන එක සෑහෙන පෞරුෂත්වයක් අවශ්‍ය කරන දෙයක්. නිසා සමහර සරුවචනසේ සත්පුරුෂ කියන වචනේ මෙතෙන්දි සම්බන්ධ කරනවා. අසත්පුරුෂයි කියලා කියන්නේ භාවනාවේදී මේ වගේ සංසිඳන කොටත් ඒක සැක කරනකොට සංසිඳන කොටත් ඒකට අවුල් පාෂ දා ගන්න. ඒකට අනිච්ච දුක්ඛ අනන්ත බලන්න යනවා, අසුභ භාවනා කරන්න යනවා, බුද්ධ අනුසිත කරන්න යනවා. අන්නම්මනම් කරලා අරකට අවුල් කර ගන්නවා. ඒකට කියනවා මේ මනාකොට ආනාපාන සතිය වැඩි වෙ දක්ෂකමක් නැහැ. ඒ මොනවත් කරන්නේ නැතුව මේ පෑදිදියට පෑදිතියේ මේ බොරදී එක් වෙන්න එපා කියලා කවියක් තියෙනවා. ඒ වගේ මේ පෑදීදීට බොරදීෙක් නොවීමකට කටයුතු කරනවා කියන එක තමයි මේ කප්පින සූත්‍රයෙන් සර්වත්‍ංශය දේශනා කරන්න යන්නේ. නිසා ඒකේ තියෙන භාවනා යන්නේක එකක්. ඒකට අනුග්‍රහ කරන්න සෑහෙන දැනුමක් ඕන. නිසා ඒක කඩින් පරීක්ෂණයක්. නා රූප ධර්ම ඉදලා නාම ධර්ම වලට භාවනා මාරු වෙන තැන. තව පැත්තකින් බැලුවොත් කරන භාවනාව කෙරෙන භාවනාව බවට පත් වෙන තැනක්. එතෙන්ද යනකම් යෝගාචරය මෙනෙහි කරන්න ඕනේ ආශ්‍රත් ප්‍රසවාසයෙන් වෙන් වෙන් වශයෙන් දකින්න ඕනේ ඒක සංසිඳ බව දකින්න ඕනේ. හොඳටම සංසිඳුණාට පස්සේ ඊම් භාවනා විසින් භාවනා කෙරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ කවුරක්වත් මේ හැසිරීමක් කරන්න ඕනේ අවදි භාවයෙන් ඉන්නවනම් එච්චරයි ඕන කරන්නේ. ඔය ගල්පදිනකොට මහා ගල්ගොනා ඒ ගිය පාරක තියෙනවා ඌ එල්ල කෙරුවට පස්සේ ඌ ඒ ගැල අරගෙන එනවා. ඒ ගොනා පිටිපස්සේ අනික ගොනු ටික යනකොට ගැල යනවා. හැබැයි පළවෙනි ගැල් කරුවා ගැල් සාත්තුකාරයා ගැල් සාත්තු නායකයයි කියලා කියන්නේ. සාත්තු නායකයා හොඳට අවදිින් ඉඳගෙන ගැල් කවි කී කිය ඉන්නවා. ඒතර ගොනාට ධෛර්යයක් තියෙනවා. ගොනා පාර අරගෙන යනවා. මෙන්න මෙතනදී ඒ නිසා දක්ෂ වෙන්න ඕන යෝගාවචරය දැන් ආනාපානේ ආනාපාන විශ්ීම පාලනේ අතර ගණ්ඩායි යන්නේ මම ඒකට හේමම නිසින්ින්ද වැඩෙන්න ඇරලා හුද්ධ අවධියකින් අර සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාස බලනකටත් වැඩි අවධියකින් වැඩි අවධානයකින් වැඩි අප්‍රමාදයකින් මේක දිහා බලාන හිටියොත් යෝගාවචරයට ඉබේම මෙච්චර අමාරුවෙන් ආස්වාස් ප්‍රස්වාස බලන්න ඕන වෙලා තිබිලා ඒක මත සතිය පිටවන්න ඕනලා තිබිලා ඒක මත සමාධිගත වෙලා වෙන්න ඕනලා තිබුණේක ඉබේම සිද්ධ වෙන්න පටන් එතකොට තමයි ওই පීටි පරිසංවේදී අපිවත් දවසේ මාතුකාට ගත්ත විදිහට නිකම් ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් අරගන්න. තමන්න තේිනවා දැන් වුණ කලාතුරක වෙන විදිහේ එකලසක්. ඇදිලා යන ගතියක්. එහෙම නැත්නම් yaadena ගතියක්. නැත්නම් බිස්නස් එකක් පටන් ගත්ත මිනිස්සු ඉස්සෙල්ලාම දැන් ලාභ උපයන්න පටන් ගත්තා. කොවිතරම් බතක් කරන මිනිස්සුන්ට දැන් ඔන්න මල් පිපිලා එනවා. දැන් පළවෙනි අසන්න නෙලන වෙලාව වගේ තමන්ගේම කෙටේ අසන්න නෙලනවා වගේ ඒ ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රීතියේ මුල් අවස්ථාවත් උඟා රූප ධර්ම වලට කිට්ටුයි. ඒ වෙලාවේදී ඇති වෙන නිකන් කණිකා පීති කියලා එක පාරට නිකන් ගැසිලා යන්න වගේ ඒක නිකන් බය කරන, චකිත කරන නෙවෙයි. බුළු ඇඟම නිකන් ගැසිලා යන වගේ කයෙමත් ජනික වෙනස්කම් වගේක් පේන්න පටන් ගන්නවා. හොඳ එකලසේ යනවා. හරියට කියනවනම් මේ කඹේ ඇවිදිනවා මේ මනුස්සයා. ඒකට කවුරු හරි කඹේට තට්ටු කරනවා. තට්ටු කරලා මේ මුළු එකම හෙල්ලිලා යනවා වගේ එක්ෂණික ප්‍රීති පහළ වෙන්න පටන්. ඊට පස්සේ කුද්ධිකාපීනිකී පීති කියන එක තැන් තැන් වල නිකන් ඇඟේ මයිල් කෙලින් වෙන්න වගේ නැත්නම් එක පැත්තක මස් පිඩුවක් නටන්න වගේ සමහරට ඇස් පිල්ලම් ගහගෙන ගහගෙන යනවා වගේ නැත්නම් පැත්තක් තෙමෙනවා පැත්තක් රත් වෙනවා වගේ තැන් තැන් වල තැන් තැන් වල පුංචි පුංචි ක්‍රියාදාම වගේක් වෙන්න පටන් ගන්නවා ස්වයන් සිද්ධයි ඒකෙන්ම පටන් ගන්න ඒක කෙරලා ඉවර වෙනවා මේ ඔක්කොම වෙන්නේ කායට සම්බන්ධ වෙලා නේද ආශස් ප්‍රසවාස බැලුවගේ රූප ධර්ම වල තමයි මේ සෙල්ලම් පේනවා මේ කණික පීති කුද්ධිකා පීති ඊගාවට ඔක්කාන්තික පීටි කියලා කියන්නේ ඒ ප්‍රීතිය මුළු ඇඟ පුරාම මුළු ඇඟම වැඩි බාර අරගෙනවා වගේ. බොහෝම සැහැල්ලු වෙනවා. බොහොම පහසුයි. ආනපාන තුන බලන්න පුළුවන් නැත්නම් ආනපාන කියවිලා ඇති වෙච්ච විවේකයක් තියෙනවා. මුළු ඇඟ පුරාම නිකන් තෙත් වෙච්ච පුළුන් ටිකක් අවුවට දැම්මට පස්සේ ඒක පිපිලා ඉන්නේ. හැම පැත්තෙම පිපිලා පුළුන් ටික ලොකු වෙලා එන්න වගේ මුළු ඇඟ පුරාම නිකන් ප්‍රීතියට තමන් බැස ගන්නවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ද ලොකු පෞරුෂත්වයක් ඕන නිකන් පිනුන් තටාකට බහින කෙනෙක් වගේ. ඉතින් හොඳට ඉඩෝර වේලාවක කාන්තාර යන මනුස්සයෙකුට ക്ഷേම භූමියකටපත් වෙලා ඇල්පෙන් කඳුරක් පහළ වෙලා ඒකට බැහැ ගන්නවා වගේ මේ භාවනාවෙන්ම මේක ආපු එකක් කියලා දැනගෙන එහි নিমগ্ন වෙන්න නම් මේ කුද්ධිකාපේචි කනිකාපේචි කියනවා හරහා ගිහිල්ලා මේ ඔක්කාන්තික පීටි නම් වූ පීතියේ වැඩේ යන්න අරිනවා කියන එකට මට කියනවා තරුණ ප්‍රීතිය කියලා. ප්‍රමෝද කියන වචනේත් පාවිච්චි කරනවා. මේ ප්‍රමෝදේ හොඳට පුහුණු කරන්න ඕනේ ආනාපානයෙන් ගත්ත විවේකේ කඩා ගන්න. එහෙම නැත්නම් මේ ප්‍රමෝදයට මුල් තැන දීලා ආනාපානේ පාවා දෙන්න යන්න නරකයි. එම වුණොත් ඒ ප්‍රමෝදයේ ප්‍රීතියක් බාට මොරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් හොඳට ඇදිලා යන බව දන්න, වැඩේ යන බව දන්න හිමීට භාවනාවට භාවනා යnder මේ දේවල් තියේදී අර තිබුණ විස්රාමයේ කඩා ගන්නතු වීකේ කඩා ගන්නතු ඉදිරියට යන්න යෝගාවචරයට අනිවාර්යයෙන් මේක ඇහිලා තියෙනවා. ඒ වෙලාවේදී ඒ උපදේශයේ සීපත් වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට උබ්බේගාපේච කියලා උද්වේග කරගෙන එන්න පටන් ගන්නවා පාදපත් මේ ඉඳලා මේ ඇඟිල්ලේ ඉඳලා ඉස්මුදුර දක්වාම රෝමෝත් ගමනේ වෙන්න වගේ තේරෙන පටන් ගන්නවා නිකන් කවුරු හරි අභ්‍යංගනයක් කරනවා වගේ මසාජ් කරනවා වගේ මේ තෙල් දාලා හොඳට සම්භාහනය කරගෙන කරගෙන කරගෙන යනවා වගේ මුළු ඇඟේම තියෙන ලෙඩ රෝග අර ඊම් බහින රෝගයක් නැති මට්ටමට වගේ සුව කරන්න පටන් ගන්නවා. මම කවුරු හරි හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ඇඟ සම්භාහනය කරනවා වගේ. මේවා එකක්වත් භාවනාව හරිනම් මේවා එකක්වත් අර විවේකයේ බාධා කරන්නේ නැහැ. ආනාපානෙන් ගත්ත එකලස කඩන්නේ. ආනාපානෙන් ගත්ත මේ මේ හුදේකලා බවට බාධා කරන්නේ. එහෙමනම් මේ යෝගාචර දැනගන්න පුළුවන් මේක භාවනාවෙන් ආපු එකක්. එතකොට ප්‍රීති ස්වභාවය ප්‍රමෝද මට්ටමේ ඉඳලා ප්‍රීති ස්වභාවයට නැත්නම් පුංචි ප්‍රීතිය බලවත් ප්‍රීතියක් වාට උද්වේග කර එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පරණ ප්‍රීති කියලා පසු කාලින ඇත්තට ආචාර්ය අටුවාචාරින් වහන්සේලා මේ පස්වන ප්‍රීතිය වර්ණන කරලා තියෙන්නේ. කිරියලියක් උතුරලා යනවා වගේ ඒ ප්‍රීතිය උගොජ දාගෙන මුළු ඇඟම තෙමාගෙන ගලාගෙන යන්න පටන් ගන්නවා. මේ ඕනම තැනකදී මේ යෝගාවචරයට මේ මතුවෙන ප්‍රීතිය ඉස්මතු වෙලා ආනාපානේ පාවා දෙන තැනට ප්‍රීතියට මනාපේ පහළ වෙලා ආනාපානේ නොසලකා හරින තැනටපත් වෙන්න පුළුවන්. පත් වුනොත් අසත්පුරුෂයි. පත් වුනොත් කල්යාණ ධර්මයක් වෙන්නේ අකල්යාණ ධර්මයක් පාඩපත් වෙනවා. ඒක භ්‍රමචරියක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍ය ලෝකෙදී බලන විදිහට මේ ප්‍රීතිය සදා සුභවාදී ගතියක් තිබුණට භාවනාවේදී හානිකර ගතියකට එන්න ඉඩ තියෙනවා. මේ ප්‍රීතියට නිකාන්තිය පහළ වුණා. නිකාන්ති කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ගත් එකක්. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දමට යකඩයක් ඇද ගන්නවා වගේ ඒ ඇද ගන්න ගතියක් තියෙනවා. මේ නිකාන්තිය ලැබැහිය, ලෝභ ගතිය, ඉස්මතු වුණොත් ඒ යෝගාවචර ලේසියට ආනපන පාව දෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක කියන්න තියෙන ඉස්සල්ලාපු අඟ කණතියෙදි පස්සේ ආපු අඟ ලොක් කරගන්න කියන. ඊට පස්සේ යෝගාචර කමඨාන් සුද්ධ කරනකොට බුද්ධම ආශාවකින් ඉදිරිපත් වෙලා ඉතී මෙහෙම වුණා මට මෙහෙම වුණා මට මෙහෙම වුණා මට මෙහෙම වුණා මට කියනවා බැරි වෙලාවකත් ආනපන ගැන කතා කරන්නේ නැහැ. උපවාසයේ බුද්ධ වෙනවා දීප උපදේශයට මට ශෝක් භාවනා බොහෝම හොඳයි කියලා කට දෙපැත්තෙන් කියලා වැක් කරනවා කතා වැඩි දැන් කවදාකවත් ඒ බුද්ධිලයා ආනාපාන ගැන වචනයක්වත් කතා කරන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මෙයා මේ ඇති වෙච්ච භාවනාවෙන් හටගත් මේ දේ පිළිලයක් වඩපත් කරගෙන තියෙනවා කියන්නේ. හැබැයි ඒ වුණත් ඒ දෝෂේ යෝගාවචරයට වැඩිය ගුරුවරයා අතර යන්නේ. ගුරුවරයා වග බලා ගන්න ඕනේ ඒ වගේ ඒවට උඩගෙඩි දීලා මේ බාඩෙන් පිටපන් නැතුව තරවටු කරලා හෝ ප්‍රයෝගයෙන් හෝ Taman <clears throat> <clears throat> පොට වරද්දගෙන ඉන්න බව. ඒ වෙනුවට මේ ලද අවස්ථාවේ වාසි අවස්ථාවේ හොඳට අර ඇති වෙච්ච විස්රාමයේ ආනාපාන සතිය කරනවා මිස මේ මගදී හම්බෙන දේවල් වලට යන්න හොඳ නැහැ කියලා. අන්නේ විදිහට ප්‍රීතිය මෝරවා ගත්තොත් තමයි සුඛය නැත්නම් ආනාපාන සුඛය කියන එක ආනාපාන අරමුණේ තියෙන ඒ සන්තෝචේත පනි සන්තෝචේව පනීතෝච අතේචනකෝච සුකෝච විහාරෝච කියලා ඔබ ලස්සන පද පහකේ සර්වචනසේ ආනාපානේ අගය කරලා කතා කරලා තියෙනවා ඔබ බොහොම සාන්ත ආනාපාන භාවනාව නැත්නම් සාන්ත වෙන්න වෙන්න තමයි මේ හිරියාව වැඩි වෙන්නේ ගොරෝසු වෙලාවෙ නෙවෙයි මම පටන් ගන්නකොට ගොරෝසු ගොරෝසු වෙලා සාන්ත වෙන්න වෙන්න ප්‍රණීත වෙන්න පටන් ගන්නවා බොහෝම ප්‍රණීතයි කොච්චර ප්‍රණීත කියලා කියනවනම් මේ රූපයක් බලලා සද්දයක් අහලා ගඳක් බලලා රසක් බලලා පහසක් ලබලා මේ ලෝකේ ලබන්න පුළුවන් සියලු ආමිෂ සැපයන්ට වැඩිය මේක චිත්තක්ෂණයක් ආනාපානේ භාවනාවේදී මේ ප්‍රීති සුඛ ලැබුණොත් තේරෙන පටන් ගන්න එක දිව්‍යමයයි කියලා. ඒක මනුස්ස මට්ටමක් නෑ ඒක. ඒ ලැබෙනා වූ මේ ප්‍රීතිය සුඛය දිනු කරන්න මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. ඒක විසීම පිළිලා තියෙනවා. ඒකට අපේ ශාසනය පාවිච්චි කරනක සම්පත්‍ති කරයි කියලා. ඒක සම්පත්‍ති කර අවස්ථාවක්, ශාසනික සම්පත්‍ති කර අවස්ථාවක්. ඒකට උපමට්ටම් කරන්න මොනවක්වත් අලු දෙන්න ආන්න ඕනේ. ඒක ඒක විසීම පිරිච්ච ගතියක් තියෙනවා. හරියට මේ කිරි පැණි දෙක එකතු වුණා වගේ. ආන් මේ මට්ටමට යන්න නම්, මේ ගැඹුරු මට්ටමට යන්න නම් යෝගාචරයකට ලොල් වෙන්න තරකයි. ලොල් වීම භාවනාවට බාධාවක් වෙන නිසා අපේ ථේරවාද ශාසනයේ මේ අවස්ථාවේදී දස උපක්ලේශයන් ගැන කතා කරනවා. උපක්ලේශ දස ආකාරයකින් යෝගාවචරයට බාධා කරනවිල මේ හරියන පාරේ. මේ වගේ ප්‍රීති සුඛ මතුවෙන වෙලාවේදී ඕභාෂයේ කියන හිත ආලෝකමත් වෙන ගතිය ප්‍රීති පස්සද්දි පස්සද්දි කියලා කියන්නේ සුවසේවාවක් යනවා. මුළු හිතේ ගතිය ඔක්කොම තෙල් ගාලා මසාජ් කරනවා වගේ නිකන් හිතට බලියක් ඇරියා වගේ සාන්ති කර්මයක් කෙරුවා වගේ චන්පත් වෙනවා. ඒ වගේම සතියක් එනවා කියන්නේ එලඹ සිටි 100ක් එනවා. මේ යෝගාවචරයට කියන්න පුළුවන් දැන් නම් මට පැය භාගයක් වුණත් ඉන්න පුළුවන් ආනපාන. මට ඕනේ තරමක් කළා පරියන්ක ඉන්න පුළුවන්. මට මේක දැන් හෙටත් ගන්න පුළුවන් කියලා මම විශාල උප ဋ ාහන සත්‍යයක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සත්‍ය බොහොම බලවත්. ඒකෙම සමාධියක් එනවා. කවදාකවත් සංසාරෙ මෙතෙක් කල් ඇහැපැඳගෙන හිට ගමන් කර මිනිස්සෙගේ වැහුම් ඇරියා වගේ අයියෝ මේ මෙතෙක් කල් අපි මුළු සංසාරෙම කෙරුවේ මේ ඇහැ කන දිව නාසය කය පිනවන තිරිසන් වැඩක් නේද? මෙතන නේද මනුස්සයාට තියෙන විශේෂත්වය මේක දන්නේ නැතුනේ අපි මෙතෙක් කල සංසාරේ මැරුණේ දැන් නේද මේ <clears throat> නිරාමිෂ සුඛය ආවේ මේ නිර්ආමිෂ සුඛයට එන්න මට හේතු නෙමෙයි නීවරණ ටික අයින් කිරීම නේද? නීවරණ තියෙන තාක්කල් මම අන්ධ කරණයි, අචක්කු කරණයි, පඤ්ඤා නිරෝධකයි, විඝාත පටිපක්ඛයි, අනිබ්බාන සංවත්තනිකයි. ඒ නිසා මේ අපි හම්බ කර කර අතිකාල සේවාවල් කර කර බුදුමාකාර මේ සුඛෝපභෝගීත්වයක් කියලා කියන්නේ සංසාර දික් කරනවා අකුසල කර්ම රාශිය. උදේ ඉඳලා හැන්ද වෙනකම් පොහොර දාන්නේ නීවරණ වලට. මේ කටුක ගහේ කවදාකවත් මීරියටි ඵලයක් හැදෙන්නේ නැහැ. නීවරණ නැමැති ගහේ කවදාකවත් මිහිරි ඵල බලාපොරොත්තු වෙන්න එපා. ඒක අනිවාර්යයෙන්ම කාමයට එහෙම නැත්නම් ද්වේෂයට, නිදිමතට, සැකයට අනාගතය සහ අතීතය පිළිබඳව පශ්චාත්තාප වලින් පිරලා තියෙනවා. ඒක නිසා සංසාර විස වෘක්ෂස්ය ද්වේපලානි වෘතයිව කියලා සඳහන් කරනවා. මේ සංසාර විස වෘක්ෂයේ මූර්ත අමූර්ත ඵල දෙකක් මිහිරි ඵල දෙකක් තියෙනවා. එකක් තමයි ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු අමෘත මහා නිර්වාණය. එතන මේක අතහැරලා එහාට යන එක. දෙක තමයි ඒ පිළිබඳව සත්පුරුෂයන් විසින් දේශනා කරලද බණ ඇසීම. සජ්ජන සංසේවනා කියලා. මේ දෙක මේ මීරි මේ අමීරි කටුක රූක්ෂ ගහේ හට ගන්න පළ දෙකක්. නමුත් සාමාන්‍යයෙන් මිනිස්සෙක් මේ වගේ දෙයකට හැරෙනවයි කියන එක. මේ ජීවිතේ නිවන් ලබන්න ඕනේ එහෙම නැත්නම් ලිවන නිවන ඒ ලබන ආකාරයේ සත්පුරුෂය ඇසුරු කළ සත්පුරුෂ බණක් අහන්න ඕන කියලා හිතන එක මේක මම අර කලින් කිව්ව විදිහට කණකත් බෑවෙක් වියසිදුරෙන් අහත බලන්න වගේ. කරන්නෙම දිගින් දිගට මේ නීවරණ වලට පොර දාන එක තමයි. ඉතින් වෙන දෙයක් දන්නේ නැහැ. දන්නේ එච්චරයි. ඉතින් ඒක නිසා ඒක තමයි ගත කරන්නේ. ඉතින් ඔය ගෙම්බියක් වතුරට ගිහිල්ලා බිත්තර දානවා. බිත්තර දාපුවාම ඒකේ ඉස්ගෙඩිය පහළ වෙනවා. කෝටි ගණක් පහළ වෙනවා. ඒ ඉස්ගෙඩිය ඉතින් අම්මත් එක්ක පෙන්කල කළ වතුර ඉඳපු ගමන් ඉඳපු ගමන් අම්මා පේන්නේ නැතු වෙනවා. ඉතින් ගිහිල්ලා ආපු අහනවා අම්මේ ඔබ කොහෙද ගියේ කියලා. එතකොට කියනවලු මම ගොඩබිමට ගියයි කියලා. ඉතින් ස්කිඩියෝ කියනවලු අපිට පුළුවන් නෑ ගොඩබිම ජීවත් වෙන්න ඔබ බොරු කියන්නේ කියලා. ඉතින් අම්මා කියනවලු උඹලට තේරෙන්නේ නැතුනට උඹලත් කවදා හරි දවසක ලොකු වුණාට පස්සේ මේ ජලජ ජීවියෙක් වශයෙන් පටන් ගන්න ස්කිඩියා ඔබේ ජීවියෙක් බවට පත් වෙනවා. ඉදාට ගොඩ ඉන්න පුළුවන් කියලා. ඉතින් අර ස්කිඩියාට ඒක තේරෙන්නේ නෑ. උට කර්මල් විතරයි තියෙන්නේ. උට ඒ අනික් ශෝෂණ පද්ධතිය නෑ. ඒ නිසා උට අම්මා කියන දේ තේරෙන්නේ. ඒ නිසා අම්මා විහිළු කරනවා කියලාලු හිතනවා. ඒ වගේ තමයි කාමයෙහිම ගත කරන නීවරණයන්ම gedi ගත කරන මේ ඉස්කෙඩියන්ට කිව්වට මේ නිර්ාමිෂ සැපයක් ලෝකේ තියෙනවයි කියලා ඒක গুপ্ত ධර්මයක් කියලා කියනවා. ඒක අපට බෑයි කියලා කියන එක මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕන කියනවා අපිට පාරමිතාමදි කියනවා අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ කියලා කියනවා নানা ප්‍රකාරයෙන් අපි හේතු කරන හොයන්නේ අර කාමයටම තමයි. ඒකට කාටවත් මේ කට උත්තර උගන්වන්න ඕන කමන්නේ හැම කෙනාගේම කට උල් වෙලා තියෙන්නේ ඊ ගාව කාමාශාව ලබා ගැනීමට අයිතිවාසිකම් සඳහා සටන් කරන එක තමයි. මේකට අපි හේතු කරුණු දක්වනවා කියලා ලෝකේ වචනයක් තියෙනවා ඕන තකතිරු මරලි අම්මන තකතිරුකමක් කරලා ඒක කරන්න හේතු කියනවා පස්සේ. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් කියන්නටත් කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි මුළු ජීවිතේම ඔච්චරයි අපි කරන්නේ. නමුත් කවුරුවක් වරදින්නේ. කාටවත් වරදින්නේ නැහැ Tamanමයි වරදින්නේ. කවදා හෝ මේ ආනාපානෙ මුදුවට සංසිඳවාගෙන මේ කියන නිර්ආමස ප්‍රීතිය මේ කියන නිර්ආමස සුඛය විඳ දවසේ බුදුහාමතුරුන්ගේ භාගයක් විතර දැක්කා වගේ. එතකන් අපි දකින්නේ gadol ගොඩක්. එතකන් අපි දකින්නේ කොන්ක්‍රීට් කැලලා. මේකට බුදුහාමරුගේ තමයි හිතාන. මොකද ධර්මය හරහා නෙවෙයිනේ දකින්නේ. අඩු ගන්න මෙතෙන්ද ගියා නම් ඉස්සලාමට අර මේ ප්‍රීති සුඛ අත්විඳ ගන්න පුළුවන් වුණා නම් තීරෙන පටන් ගන්නවා මේක ලබා ගැනීම සඳහා දෙවන්නේක් සම්බන්ධ නැහැ. තමන්මයි පෙළ ගහින්න ඕනේ. තමන්ට අවශ්‍ය කරන ඔක්කොම අඩුව කඩුව ටික තියෙනවා. නමුත් අපි විවිධාකාර හේතු දක්වන නොකර ඉන්න. අපිට ඉඳගෙන ඉන්න බෑ. අපිට විවේක ස්ථානයක් නැහැ. අපිට ඉඳගත්තාම හිතවිලි එනවා. අපිට කමටහන් සුද්ධ කරලා දෙන්න කෙනෙක් නැහැ. අපිට ත්‍රි හේතුක නැහැ. අපි දසපාරමිතා නැහැ. ඔක්කොම නෑ නෑ නෑ නෑ නෑම තමයි. අපි ශාක්‍ය වෙනවා පින්වත් එක යුගයකට මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ලෝකයා බෞද්ධ විතරක් නෙවෙයි සෑහෙන ප්‍රතිශතයක් දැන් භාවනාවට යොමුලා තියෙනවා. ඒ මොකද අපි හොයාගෙන යන පාරේ නැත්නම් අපි මේ ඊළඟන යන සුඛෝපභෝගී සියලු ආර්ථික වාසිවල කෙලවර තියෙන පිස්සුව. මේ සියල්ල ලැබිච්ච දවසේ පිස්සු හැදෙනවා. බටහිරට පිස්සු දැන් හැදිලා ඉවරයි. යන්නේ පිස්සුවටයි. කිසියම් සදාචාරයක් නැහැ. පුරවයකට ගියොත් ඒ පුරංගනාවන් සහ පුරවැසියන් දිහා බලනකොට හැම නගරෙම හරිම පිරිසිදුයි අලුත්ම අලුත් කාර් තියෙන විශාල ගොඩනැගිලි තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන් විශේෂයෙන්ම කාමයේ හා සම්බන්ධ හැබැයි ජීවිතනයක් උන්ගේ හිත හෙන ගහච්ච සෝම් පිටිනේ වගේ ගන්න කිසිම ආධ්‍යාත්මයක් නැහැ එතෙන්ද අපිට යන්න ඕනලා තියෙනවා අපිට හරි ගියයි කියලා කියන්නේ අපි ඔතෙන්ද ගිහලා පිස්සු වැටෙන එක තමයි. ඒ විතර නෙවෙයි අපේ પરම්පරා 3-4කට ඉස්සරහට ගොඩ එන්න බැරි මානසික අසහන. දැන් දිදි මානසික අසහන ලංකාවෙත් තියෙනවා. කොළඹ වැඩිපුර තියෙනවා, ගමේ අඩුපුර තියෙනවා. එංගලන්තේ ඊට වැඩිය හොඳ එක තියෙනවා. දිනුනේ සම්මත රටවල වල එකෙක් නෑ අද ওই මානසික අසහන කියන එකෙන් තොර වෙච්ච. ඉතින් ඒක තමයි අපි නැව් වලින් ප්ලේන්ස් වලින් ගෙන ලබා ගන්නේ. ඔය මානසික අසහන තමයි. ඒක ඉතින් කොළමේ පටන් ගන්න හැම තැනම පාරවල් දිගේ ජනසන්නිවේදනයේ හරහා ඇතිරෙන එක තමයි තියෙන්නේ. නම වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? අපි අර භාවනා කරන් තියෙන වේලාව නැති වෙනවා, විවේකේ නැති වෙනවා, නිශ්ශබ්ද භාවය නැති වෙලා අර නිරාමිෂ සුඛයට ය아가න්න බැරි වෙනවා. නමුත් ය아가න්න ඇත්තන්ගේ ප්‍රතිශතයේ වැඩිවීමක් තියෙන බවට මම සාක්ෂි වෙනවා. මේ පිළිත් දන්නේ නැති වෙන්න පුළුවන්, දැනගන්නත් පුළුවන්. මේක ලෝකයේ මානව ඉතිහාසයේ බොහෝම වැදගත් සම්දිස්ථානයක් මේක හැමදාම තියෙන්නේ. මේ ලද අවස්ථාවේ හැකි ඉක්මනින් ඒ තමන්ගේ ජාම බේරගත්තේ නැත්නම් අපි ආයෙසරයක් මේක නැති වුණාට පස්සේ ආයෙකින් කොච්චර කාලයකට මතුවේ ඉඳලා. ඒ නිසා මේ ආනාපාන සතිය හරහා ලබන මේ ප්‍රීති සුඛ ලැබීමට මේකේ තියෙන ආදීනව ආස්වාද සහ නිස්සරණ කියන පැතිකඩ තුන් තුනම දැනගෙන යන්න ඕනේ. ඒක ලැබුණු පමණට කාලත් බෑ. නොලැබත් බෑ. මේක සමහරු සමතේට මේක ආරෝපණය කරන්න හදනවා. නමුත් ආනපන සති සූත්‍රයේ පැහැදිලිවම පෙන්නනවා මේක නාම ධර්ම වලට වැටෙන්නේ මේක සුද්ධ විපස්සනාවක් තියෙයි. නමුත් සමාන්තර ගතියක් තියෙනවා. සමතේදී යම් වෙලාවට යෝගාවචර ප්‍රථම ධ්‍යානට සමාදිනවනම් ඒකේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන ඒ නිව මේ ධානාංග පහක් මාර්ගයෙන් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කොක්කුච්ච කියලා අපි සටහන් කරන නිවර්ණ ප්‍රතිස්ථාපනය කරන්නේ මේ වාගේම වැඩක් වෙනවා ආස්වාද ප්‍රසවාසයේ මුලමදාග දකින්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ආශ්වාසය මේ මුල මේ මැද මේ අග විශේෂයෙන්ම අග හොඳට ගෙවෙන හැටි බලාගෙන ඒකට මොන මොන දාන ඉන්න ඒ බුද්ධට කවදාත් කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒ වෙනුවට ඒකාග්‍ර භාවයක් ඒකෝදි භාවයක් එන්නේ. ඒකෝදි භාවයේ මාර්ගයෙන් කාමච්ඡන්ද ප්‍රතිස්ථාපනය වෙනවා. ව්‍යාපාදේ වෙනුවට සුඛේ පහළ වෙනවා. ද්වේෂේ වෙනුවට සුඛේ පහළ එතනින් ගියාම නිදිමත කියන තීන විද්‍ය වෙනුවට අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම නම් විචාරේ විතක්කේ පහළ වෙනවා. අතීතයේ සහ අනාගතයේ කල්පනා කරමින් තැවෙනව වෙනුවට සුඛය පහළ වෙනවා. විචිකිච්ඡා නම් වූ සැකය වෙනුවට විචාර බුද්ධිය පහළ වෙනවා. යුද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වෙනුවට විතක්ක විචාර පීච සුඛ එකඟතා පහළ වෙනවා. ඉතින් ලොකු ගංගක මුහුදක බල වතුරකට වැටිච්ච මිනිහෙක් යන්තම් ඔලුව උස්සගත්තා වගේ ගොඩේ විල නැහැ. තව ඔළුව යන්තම් උස්ස ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා ප්‍රථම ධ්‍යාන. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානට ද්විතිය ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර නැතුනට පස්සේ දෙවෙනි ධ්‍යානෙදි තියෙන පීති සුඛ ඒකාග්‍රතාව නිසා ප්‍රීතිය බොහෝම බලවත් ප්‍රතිතිරෙනවා. ඒ වගේම තමයි ආනාපානී ආස්වාස් ප්‍රසවාසයේ මුලමඳාක හොඳට දැකලා ප්‍රසවාසයේ අග හොඳට ගෙවන් වෙනවා දැක දැක ඉන්නකොට ওই කියන පුංචි තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියක් පාටපත් වෙලා ඒකම තන වඩා ගත්තොත් ඒක අවුල් කරගන්න නැතුව එnde end එක සුඛයක් පාටපත් වෙනවා. නමුත් මේ දෙකම මම අර විස්තර කළා වගේ මේ ප්‍රීතියක් මේ සුඛයත් එහිම ගැලී ගැනීම නිසා ඇබ්බැහි වීම නිසා භාවනා කර වෙන්න ඉඩ තියෙනවා. එකතන කරකවෙන්න ඉඩ තියෙනවා. උපක්ලේශයක් පාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකට මේ නිසා ධම්මොද්දච්ච කියන වචනේ පාවිච්චි කරනවා. උද්දච්ච කියලා කියන්නේ හිත විසිනවා කියන එක. මේක ධර්මයේ විසින්ම ඇති කරනවා චෛතසික වර්ගයක්. ඒ නිසා යෝගාවචරය ආයසෙල්ලකාරකම් කරන්න පටන් ගන්නවා. මේ ප්‍රීතියට ආශ කරනවා. මේ සුඛයට ආශ කරනවා. අනේ ආශ නොකර නැත්නම් ඒක හරහා හරියට අර ආස්වාද ප්‍රසවාසය සංසිඳීමේ සංසිඳීමෙන් ගවන් කරමින් ගවන් කරමින් ගියා වගේ මේ ප්‍රීතිය සහ සුඛය අත්විඳින්මින් අත්විඳින්මින් ගෙවම් කරමින් ගෙවම් කරමින් යනවා කියන එක අර පාඩම තමයි බොහොම සූක්ෂම. ඉතින් මෙතනදී මට හිතුණා මේ ධර්ම දේශනාවට එකතු කරන්න ඕනයි කියලා. අපි මේ සාමාන්‍ය වේදනා චෛතසිකේ විඳීම් ශේස්ත්‍රයේදී අපි දන්නවා ඕනම කුරුඩි දරුවෙක් පහතොරනකොට මේ සැප මේ දුක කියලා ඕනේ අත්දැකීමක සැප දුක දෙක තියෙනවා. මේකට තව වචන දෙකක් සරවචනසේ පාවිච්චි කරනවා මනාප අමනාප කියලා. ඒ නිසා අපි මුළු ජීවිතේ පුරා මුළු දවස පුරාම හැම සිද්ධියකින් බලාපොරොත්තු මනාප වූ සුඛයක්. අමනාප වූ දුකක්පත් වෙනකොට අපි හිතනවා කාලකන්ණි මහා නාස්තික දුමංගල දෙයක් සිද්ධ උනායි කියලා. මනාප වූ සුඛයක් පහළනොට ආ බොහොම පෝසත් බොහොම හොඳයි බොහොම සැපයි බොහොම හොඳ කර සුඛ විපාකයක් ලැබුණයි කියලා හිතනවා. ඉතින් අවුරුදු 400ක් විතර මිනිස්සයා දිගටෝ මේ සුඛේ වැඩ කර ගැනීම සඳහා අපි කියන සුඛ උපභෝගී වස්තු රාශියක් ලං කරගත්තා. බොත්තමත් අධකල පමණින් සියලු දේ ලබා ගන්න පුළුවන් උදුමාකාර විද්‍යාවකින් නව තාක්ෂණයක් හොයාගත්තා. අත හොයාගෙන ගිහිල්ලා අන්තිමට කෙලවර වුණේ හේන ගහච්ච සෝම් පිට්ටනේ. යන් බීලා විසි කරපු තැඹිලි කොම්බයක් වගේ එකකින්. පිටපොත්ත ලස්සන තියුණා නැතුලේ ගන්න දෙයක් නැහැ. මේක සරුවච්චනන්සේ බොහෝම කල් ඇතුව 2600 කට ඉස්සෙල්ලා කතා කරලා කිව්වා මේ සුඛය ඒකාන්ත සැපදෙන එකක් නෙවෙයි මේ සුඛයේ තියෙනවා සැප දුක දෙකම මේක මේ මේ මේ සරුවච්චනන්සේ ඉදිරිපත් කරන මේ තේමා බොහොම සූක්ෂමයි බොහොම ගැඹුරුයි ඒගොම බොහොමත්ම අවදි කරවන සුළුයි ඒක අර චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්න තෙරින්නාසකින් විශාකෝපාසකතුමා අහනවා අපබ්‍රංශ ප්‍රශ්නයක් ආර්යවනි සැප වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. මේ කියන සුඛයේ නැත්නම් මේ ප්‍රීතියේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ඒතර ධම්මදින තෙරින්නාංශ කියනවා උපාසක මේ සැප වේදනාව එනකොට පවතිනකොට සැපයි, ඒක යනකොට දුකයි. නමුත් යනකොට දුකක් දෙන බව අපිට වැටහෙන්නේ නැත්නම් මේ සැප වේදනාව කෙරේ තියෙන අනුසය, රාගානුසය නිසා අපේ හිත මුවහ වෙලා තියෙන. අපේ හිත මෝඩ වෙලා තියෙන. අපේ හිත මෝහයට ලක් වෙලා තියෙන නිසා සැප වේදනාව යනකොට දුකක් ඉතුරු කරලා යන බව අපිට දැක ගන්න තරම් සීබුද්ධියක් නැහැ. සති සම්පජඤ්ඤයක් නැහැ. මුතුන්දට සැප වේදනාව දිගේ බලන හිටියොත් ඒක ඉවර වෙන්නේ පැංගිටි ගතියකින්, තිත්ත ගතියකින්, එපා කරන ගතියකින්. ඒක මම ඉතුරු කරනවා ඔයත් අත්දකින්න. ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා ආර්යාවනි දුක් වේදනාවේ සැප දුක් දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදිර තෙරින්නාංශ කතා කරලා කියනවා උපාසක දුක් වේදනාව එනකොට පවතිනකොට දුකයි නමුත් දුක් වේදනාව යනකොට සැපයි. මොක කවදාහකත් දුක් වේදනාවේ අන්තිමට තියෙන සැප දකින්න අපිට ඉස්පාසුවක් නැහැ මොකද දුක් වේදනාව තියෙන ද්වේෂය නිසා. ද්වේෂානුසය නිසා. ඉතින් භාවනාවෙන් බැලුවොත් විපස්සනාවෙන් බැලුවොත් විතරක් සැප ඉවර වෙන්නේ දුකෙන් බවත් දුක ඉවර වෙන්නේ සැපෙන් බවත් තේරුම් ගන්නවා කියනකොට ඔය සැප දුක පිළිබඳව මේ සුඛෝපභෝගී හොයන මිනිස්යාගේ තියෙන තක తీරු කරන. ඒකේ තියෙන මෝඩකම, අමනකම, මරිකම හොඳට තේරෙනවා. මේ වගේ පිළිසකට බණ කියන නිසා මට හයියෙන් කතා කරද්දී මෙහෙම එකක් එහෙම කිව්වොත් එම් ප්‍රසිද්ධිය ගහලා එළවනවා. එහෙනම් මේ දේශපාලනඥයෝ දෙන්න හදන සැපේ සැපක් නැද්ද? ඔය ආර්ථික විශේෂඥයෝ දෙන්න හදන ඔය රත්තරන් මොළ වලින් හදලා දෙන සැපේ සැපක් නැද්ද? ඔය සමාජ විද්‍යාඥයෝ අපිට බවල පෙන්න හදන චිත්‍රයේ සැපක් නැද්ද කියලා මොකද උන්ගේ ලෝකයක් නෙලියේ තියෙන්නේ. දේශපාලනකාරයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විද්‍යාඥයෝ බෙදා හදාගත්ත ලෝකයක්. ඉතින් ඌට ගියාට පස්සේ අපිටත් yes කියන තමයි වෙන්නේ. මේ වගේ තැනක එකතු වෙච්චාම අපිට බුදුහාමුදුරෝ නැත්නම් ධම්මදින තෙරින්නාංශයේ කතාවල් ටිකක් අහන්න කියන්න පුළුවන් මොකද අපි වට ගරු කරන පිරිසක් නිසා ඒ නිසා මතක තියානින්ද හැම සැපක්ම ලෝකේ ඉවර වෙන්නේ දුකකින් හැම දුකක්ම ඉවර වෙන්නේ සැපකින් අපිට යම් දවසක මේ ඍජු සත්‍යය එහෙම නැත්නම් මේ ඇහි ඇහැට උලක් ගන්න ඇහැට ඇඟිල්ලෙන් ගන්න වගේ පෙන්න සත්‍ය දකින්න කල යුත්තේ මොකද්ද සැප වේදනාවක් වෙනට ඒකේ මුල මැද අග තුනම බලන්න දුක් වේදනාවක් එනකොට ඒකේ මුල මැද අග තුනම බලන්න ඕනේ. මේකට කියන්නේ සැප වේදනාව හරහා බලනවායි කියන. දුක් වේදනාව හරහා බලනවායි කියන. නැත්නම් දුක් සැප වේදනාව විපස්සනාවෙන් බලනවායි කියලා. දුක් වේදනාව විපස්සනාවෙන් බලනවා කියලාන්නේ බලනකොට දෙකේම සම සම විදියට සැප දුක තියෙනවා. නමුත් අපේ හිත කොච්චර සංඥාගත වෙලා තියෙනවද කියලා බලන්න සැප විඳින එක පොහසත් වශයෙන්මුත් ඌ බලවතෙක් වශයෙන්මුත් ඌ ජයගත් එකෙක් විදියටත් දුක් වේදනාව වෙනවා කියලා වෙනම જાතියක් ඉන්නවා එක අඩු කුලේ කායක දුප්පතායක අතපල්ලේ වැටිච්ච කායක කොන් වෙච්ච එකයි කියලා වෙන් වෙච්ච જાතිකුයි කියලා බෙදෙන පාඩම් ටිකක් තමයි අපිට ඉස්කෝලේ ගියාම හම්බ වෙන්නේ. කොතනක් තියෙන්නේ එච්චරයි. මේ ਸਰුවචනanse පෙන්නන මේ සැපේ සහ දුකේ තියෙන සමබර භාවය දකින්න නම් යෝගාවචරය ආනාපානය හරහා සතිය පිහිටුවගෙන ඒ සතියෙන් මේ දුකක් වෙනකොට මේ දුකේ මුල මේ මැද මේ අග සැපක් යනකොට මේ මුල මේ මැද මේ අග කියලා මේ බලන බැල්මට කියන්නේ වේදනාව කෙරේ දුරස්ත බැල්මක් කියලා. ඒ දුරස්ත බැල්මක් නැත්නම් අපි අනිවාර්යයෙන්ම සැප වේදනාවනකොට සතුටින් උදම් වෙනවා දුක් වේදනාවනොත් ඇවෙනවා. එතකොට අපිට ඇත්ත දැක ගන්න බෑ අපි හිතමු ආවෙනවා. මේක සරුවචනාංශයේ සල්ල සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. මහන්නේ ශරීර දුකක් වෙනවා. අපි මధుරයක් වහලා කනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට දණිහක් රිදෙනවා. එහෙම නැත්නම් බිල්ලි අමාරුවක් එනවා. නැත්නම් භාවනා කරන ඉසේකක් වන් දත එකක් වමක් එනවා. ඒක බුදුහාම කියන සල්ලයක් කියලා. ඒක උලක් කියලා කියනවා. ඉන්ෂා කියනවා මහන්නේ ඇඟේ උලක් කනිච්චාම දුකයි. ඒක පිළිබඳව මම කවදාකවත් නැහැ කියන්නේ. ඒ එන වේදනාව දුකයි. නමුත් මහන්නේ එතනම තව උලක් කනනොත් කොහොම හිටියද කියලා. එතකොට ඉවසා දරා ගන්න බැරි තත්ත්වයකට නිසා දුක් වේදනාවක් එනකොට ඒක දුකයි. නමුත් ඒකට හිත යටින් දක්වන නුරුස්නා ගතිය නැද්දකින් නොපතන් කියලා එන දෝෂ අනුසය දෙවෙනි උල වගේ තමයි. යෝගාවචරයට දැක ගන්න බැරි නම් මේ වේදනාවක් එනකොට මේ වේදනාවට හිතේ තියෙන නුරුස්නා ගතියක්. වේදනාව කියලා මම මෙතන අදහස් කරන දුක් වේදනාව. දුක් වේදනාව කියනකොට තියෙන නුරුස්නා ගතිය දැක ගන්න බැරි නම් අර කවදාකවත් මේ වේදනාව හරහා දකින්න ඕ මුළුමඳාග දකින්න බෑ. ඒ නිසා රූප ධර්මයක් මෙනෙහි කරනකොට වගේ නෙවෙයි නාම ධර්මයක් මෙනෙහි කරනකොට දෙතෑවර මෙනෙහි කිරීමක් අවශ්‍යයි. රූප ධර්මයට මනාපමනාප නැතුව නෙවෙයි. නමුත් වේදනාවට යනකොට ඒක විශේෂ සුවිශේෂ පුහුණුවක් අවශ්‍ය කරනවා වේදනාව සැප වේදනාවක් මේක සැප වේදනාවක් බව දන්න අතර ඒකට මනාප ගතිය ඒකට ප්‍රිය කරන ගතිය වැඩි කරන්න තියෙන රාග අනුසය හීන් නූලෙන් වැඩ කරන බව දැනගන්න. දුක් වේදනාවක් එනකොට පෙඩීමක් එනකොට ඒකට ද්වේෂානුසයක් වැඩ කරන බව මේ ද්වේෂානුසය දැක්කේ නැත්නම් කොච්චර මෙනෙහි කරත් අර එපා වහයට හොදි බෙදන්නා වගේ මෙනෙහි කිරීමක් තමයි වෙන්නේ. ද්වේෂය දැකලා නැත්නම් මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැහැ. ද්වේෂය දැකපු දවසේ මේ දුක් වේදනාව කෙරෙහි ඇති ද්වේෂය දැකපු දවසේ යෝගාචර විශාල ජාග්‍රහණයක් අපට ඒකට අර දෙවෙනි උල ඇනින්නේ. පළවෙනි උල විතරයි තියෙන්නේ. මේ හරහා පමණයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඉස්ලාම් බුදුහාමර පෙන්වන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ පැමිණෙන දුක පැණි රහයි කිව්වොත් තමයි. මේ සිංහලයේ ලස්සන වචනයක් තමයි පැමිණි දුක් පැණි රහයි කියන එක. දැන් ඉන්න જાතියට දුක එnde ඉස්සරලා තමයි පැන්ඩෝල් ගහන්නේ. එම්බිරිසාවේ එnde ඉස්සරලා පැන්ඩෝල් ගහනවා. විශේෂඥ වෛද්‍යවරු ගාවට යනවා. ඕලි කිසිම දෙයකට මොන දීමේ ශක්තියක් නැහැ. අද ඉන්න දෙමාපියෝ තන්නේ කර වග කියන්න ඕන පොඩි උන් අමාරුවේ දානවා. උන්ට කිසි විස බීජයක් ආවොත් වැඩ කරන්න දන්නේ නැහැ. බිම වැටුනොත් මොකද කරන්න කියලා කියන්න දන්නේ නැහැ. මොකද ඒව මොනවත් නැතුව හදන්නේ පින්න පොහොල් ගෙඩි වගේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒක ලොකු වුණාට පස්සෙත් ඒ වගේම තමයි උට කිසිම විස බීජයක් ආවට අවුවට වැස්සට කැමකට නරකක් වුණොත් මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා දරුවෝ හදනවා කියලා. ඕම දරුවෝ හැදිල්ලක් මේ යල් හොඳට කල්පන ගිය සදාචාරවල නේ. ඒ මොකද හේතුව මහයි කාලා කැමති නැහැ පොඩ්ඩක්වත් දුක් විඳින්න. ඉතින් ඒ වගේ කතාවක් බුදුහාමුදුරුවෝ කතා කරන බුදුහාමුදුරුවත් ගී කී අතාරින්න නැතුව අර සුරංගනාව පිටික වට කරන රම්‍ය සුරම්‍ය සුබමාලිගාවල යශෝදරාවගේ ඇලි ගලි වාසේ ඉඳ තිබුණානේ. උන්වහන්සේ කියලා අවුරුදු 6ක් ඒ දුකේ අන්ත නරා දුක විඳලයි බුදුන්ස කතා කරන්නේ මේ පරාසය දකින්න නැතුව කොහොම දුක අවබෝධ කරන්නේ දුක සත්‍යයක් අවබෝධ කරන්නේ අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා අහනවා ඒ භාවනාශාලාවේ යා කන්ඩිෂන් තියනවාද මැස්සෝ අහනවාද මදුරුවෝ ඉන්නවාද කහින සද්ද තියෙනවද දොරවල් වහනවද එහෙමනම් භාවනා කරන්න බෑ කොහෙද යන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තනි මෙහෙමත් නරිවන්දා. මේක තේරුම් ගන්න බැරි නම් යෝගාවචරයට බුදුහාමුදුරෝ දැන් කාලේ ඉන්නවනම් hina කාලා මැරෙනවා. මේ තරම් දේවල් ඉල්ලනවා මොකද මේ දුක අවබෝධ කරන්න හදනවා දුක්කට මූණ නොදී. හරිනේ උගුරට උරා බෙහෙත් බොන්න හදනවා. ඉතින් මෙතෙන්දී යෝගාවචරය රූප කර්මස්ථානයේ ලබන දක්ෂකමට වැඩිය සුවිශේෂී දක්ෂකමක් ඇති කර ගන්නවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ දුක කරදර කරන්නේ නැත්නම් වේදනා දෙද්දී ඒ හරහා බලමින් මට ආනාපානය හෝ අර ආනාපානෙන් ඇති වෙච්ච විස්රාම ගති විවේක ගති මට කොච්චර දුරට ඉවසන්න පුළුවන්ද කිව්වොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉවසීමේ ශක්තිය වැඩි කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් දැරීමේ ශක්තිය වැඩි කරනවා මේ දැරීමේ ශක්තියමයි ලෙඩ රෝගයකට මුහුණ දීමේ ශක්තිය මේක කවදාකවත් හිතන්න බෑ ඇන්ටිබයොටික්ස් දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැක්සින් ගහලා ගන්න පුළුවන්. මේ සේරගෙම කරන්නේ නිකන් අහකනකට ජක් ගන්න එක විතරයි. එංග ඇතුලේ තියෙන ඔක්කොම මේ ශක්තිය. ඒ ශක්තිය අදාහගෙන පැමිණි දුක් පැනිරහයි කියලා යනවනම් මම හිතන්නේ යෝගී ජීවිතේ විතර ලස්සන පිරිච්ච ජීවිතයක් ලෝකේ තියෙනවා කියලා. තවත් උනම් කියකි මහාන ජීවිතේ තරම් ලස්සන ජීවිතයක් ඇත්තේ නැහැ. සෑම දෙයකටම මුහුණ දෙනවා. ඒක නිසා කායනුපසනාවේ ඉඳලා වේදනානුපසනාවට යනකොට ගැරන්ටි කරන පොල් කට්ටියකින් ඇදලා ගත්තා යෝගාචර කන කන පිට හරවලා ගන්න. අම්බරවල ගන්න. ගන්න බැරි නම් අර හිතපු තැනම ඉන්න පුළුවන්. ශාවතී සුවසේ පසකෝපභෝගී දේවල් කතා කර කර ඉන්න පුළුවන්. නිසා සෑම දුකක් ඉවර වෙන්නේ සැපකින් බව මතක තියාගන්න. සෑම සැපක්ම ඉවර වෙන්නේ දුකෙන් බව මතක ගන්න. ඒක සනාතන සත්‍ය ධර්මයක්. මේ මුලැමැදාග දකින්න පුරුදු වුණොත් කායන පසනට වැඩිය බුදුම විදිහට තිරියන් කිරීමේ ශක්තියක් තියෙනවා මේ වේදනන පසනාවේ. ඕනේ වයසක කෙනෙක් අටුර කරලා ගන්න පුළුවන්. මේ වේදනානුපස්සන දැකපු ගමන් හිමසගේ මූණේ පුදුමාකාර පිපිල්ලක් එන්න පටන් ගන්නවා. ආය වයසට යන වැඩි නතර වෙනවා. මේ ළඟදී ඇමරිකාවේ කරලා තුන රිසර්ච් එකක් ඒකෙදී දැකලා තිබුණ අවුරුදු 60 පෙන්නට පස්සේ ඕනම කෙනෙක්ගේ ඇස්පෙනීමේ දුර්ලභකම කන් ඇයේ දුර්ලභකම සහ ප්‍රෙෂර් එක වැඩි වෙන එක ස්වභාවයි. එක අවුරුද්දකට ඇස්පෙනීමේ දුර්ලභකම 6 ගුණයකින් වැඩි වෙනවා. ඇස් නොපෙනීම. කන් ඇහිම 100ට මේ 6 ගුණයකින් කන් නැහැයි යනවා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ සාමාන්‍ය ඇමරිකන් ජනතාව ඊට පස්සේ ඒ හේත් පැවතිච්ච මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා පෞද්ගලිකේ ප්‍රසිද්ධ වෙච්ච භාවනා ක්‍රමයක් තිබුණා. මේ පන්නිකරම බෞද්ධ භාවනාවක් නෙමෙයි ඒක සමතට යන එකක්. මේ භාවනා කරපු අය සහ භාවනා නොකරපු අය අතර මේ උපමාන තුන දිගේ බලනකොට භාවනා කරපු අයගෙත් ඇස්පෙනීම අඩු වෙනවා නමුත් භාවනා නොකරපු කෙනෙක් වගේ හයෙන් එකලුව ඇස්පෙනීම අඩු වෙයි. ඇස්පෙනීම අඩු වීම 6න් එකට බහින. කන් ඇහිම අඩු වීම 6න් එකට බහිනවා. හෘද වස්තුවේ නැත්නම් ලේවල අධික පීඩනය, රුධිර පීඩනය 6 ගුණයකට අඩු වෙනවා කියනවා. එමසර් මේ දැරීමේ ශක්තිය නිසා තමයි මේක කරන්නේ. දැන් මොකද කරන්නේ? පිටි පිටි ගන්නවා. අර අපේ හිටිය හය කුටි ඉතර ඒ මේල් නර්ස් කෙනෙක් පැවිදිලා ජර්මන් කාරයෙක්. ඉතින් ආ කියනවා ඉස්පිරිතාලේ ඉන්නකොට ඉතින් මිනිස්සෙක් ඇවිල්ලා යාට ඉන්ෂුරන්ස් තියෙනවා ඔක්කොම සල්ලි ගෙවනවා මට ප්‍රෙෂර් එකක් ගහන ඉන්ජෙක්ෂන් එක කියනවා. ඉතින් මේ ඉන්ජෙක්ෂන් එක ගන්නවා thank you කියලා සලූට් එකක් දාලා යනවා. තවත් තුනට පස්සේ ආයෙත් පොලිමේ ඉන්නවලු. ඇයි ආයෙ ප්‍රෙෂර්. එදාටත් කියනවා ගහපන් ඉන්ජෙක්ෂන් එක ගහනවා. ඉතින් අන්තිමට එපා වෙලා යනවලු මේ මේල් නර්ස් තේරෙනවලු මේ මිනිස්සයා කවදාවත් මේ විෂම චක්‍රයෙන් කවද්ද ගැලවෙන්නේ? ඌ ගිහිල්ලත් කන හරියක් කන්නේ කැමත ප්‍රෙෂර් එකට අකමැති දේවල්. ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන්. ගහලා ගහලා ගහලා අන්තිමට එකෙන් මැරෙනවා. කවදාකවත් තමන්ගේ ආහාර, තමන්ගේ විහාර, තමන්ගේ මනෝ ව්‍යාපාර වෙනස් කරන්න හිතන්නේ ඒ වෙනුවට ටැබ්ලට් එක ගන්න නැත්නම් පෙත්ත ගන්න නැත්නම් ඉන්ජෙක්ෂන් ගන්න. මගේ මහා විශ්‍රම චක්‍රයක දුවන්නේ මේ දුකට මුණ දී ගන්න බැරිකම නිසා. දරුවචනාංශය කිව්ව උගෝක් ඈතට ඉඳලා 2600ක් ඈත ඉඳලා උන්වහන්සේ කරලා කිව්වා මේකට මූණ දුන්නොත් මේ වයසට යන එක අඩු කරන්න පුළුවන්. අඩු ගන්න 6න් එකට අඩු කරන්න පුළුවන්. මම දන්නවා මේ ටික දන්නවා මම හිතනවා මේ නාකින්න වැඩි තරුණියෝ භාවනා කරાવી නමුත් මේවා කියන්නේ නැහැ. ඒ නිසා නාගී තමයි යන්නේ භාවනා කරා. ඊවල දොරවල නිසීටියට නිින්ද යන්නේ නැති නිසා මේ හැවිල්ලා ඉතින් ඔය ටිකක් ඔයත් අපි තැපේ ඉන්න එක ලේසි. දන්නවනම් මේ භාවනාවේ හරියට වැඩපිළිවෙල මේ කායන පසනාවක් දිවන් කරලා යන්නේ ඒක තරුණ වැඩක්, ඉලන්දාරි වැඩක්, බාලදක්ෂ වැඩක්, සිංහ වැඩක්. ඒව කරනවා නම් ඒ ඔදේ රැකගෙන ඉන්න පුළුවන් කියලා. ඒක මම හිතනවා කුඩු ගන්නවටත් වැඩිය ඉක්මනට අබ්බැහියකට යයි කියලා. මම යට ගිහිල්ලා පින්වත් අවුරුදු 1000ක් සිංහල ඉතිහාසයේ යට ගිහිල්ලා. සිංහල බෞද්ධයන් තුළ ප්‍රධාන උරුමේ මේ දුකට මුහුණ දීමේ ශක්තිය. දැන් පලාතකට ගන්න බෑ. ඒ තරමටම අපි එනකොට සාහලවන එනකොට වෙවුලනවා. මේ භාවනා කරලා නැති නිසා. ඒ නිසා භාවනා කරන අය මතක තියාගෙන ඉන්න මේ වැඩේට පුදුම විදිහට හිත තිරියා වෙනවා. මේිට එහා පොඩ්ඩක් මාව අඳ ගන්න යන්න මට පොඩ්ඩක් ඉඩ දෙන්න. මේ බණ කතාවේදී අර විශාක උපාසකතුමා අහනවා අර ධම්මදින තෙරින්නාසකින් ආර්යවනි මේ අදුක්කම සුඛ වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් මෙතෙන්දි විශේෂ හඳුනා දීමක් කරන්න ඕනේ මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා. අදුක්කම සුඛ වේදනාවට සාස්ත්‍රීය වශයෙන් පාවිච්චි කරනවා නොදුක් නොසුව වේදනාව කියලා විඳීමක් තියෙන එක සැපත් නෑ දුකත් නෑ. අතිරේක සැපකුත් නෑ අතට ඒක දුකකුත් නෑ. <clears throat> හැබැයි ඒක දාන්නවා. <clears throat> මම දැන් අවදියෙන් ඉන්නවා. මට නිින්ද ගිහිල්ලා නෑ. ක්ලාන්ත වෙලක් නෑ. මේ මේ චිත්තක්ෂණය ඒක සැප කියන්නත් බෑ දුක් කියන්නත් බෑ. ඒකට බුදුහාමර ඒක විශේෂයි. බුදු බුදු බුදුන්ගේ කියන්නේ විශේෂයි. අන්නේ සැපත් දුකත් නැති తত্ত্বය ඒ භාවනා කරන අතර ප්‍රසිද්ධ තියෙන්නේ නැති. ඒක නිසා ධම්ම දින තෙරිනාසිකින් අහනවා ආර්යවනි මේ නොදුක් නොසුව වේදනාව එහි ඇති සැප දුක් දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින තෙරණාච ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් ස්ත්‍රියාවක් කියනවා විසාක නොදුක් නොසුව වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි මේක අවි මේක මේ නොදුක් නොසුව වේදනා කියන එක අහලවත් නැති අවිද්‍යාව නිසා කෙනෙකුට මේකට විවෘත වෙන්න බෑ. ඒ තරමටම මිනිස්සු අන්ධ භක්තිකව පක්ෂග්‍රාහීව සැප සොයාගෙන යන ගමන නිසා කවදාකවත් එයාට සැප දුක් දෙක නැති මැදතනක් තියෙන බවවත් තේරෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා ආශාස ප්‍රසවාසය කරනකොට ආශ්වාසයේ ගෙවම් කළ ප්‍රාශ්වාසයට යනකොට අතරමැදක් තියෙන බව තේරුම් ගන්න කොච්චරකල් භාවනා කරන්න ඕනේ. ප්‍රශ්වාසින් දල ආශ්වාසයට යනකොට අතරමැදක් තියෙන බව දැනෙන්නේ නැති තැනක් තියෙන බව අල්ලන්න බැරි තැනක් තියෙන බව කොච්චර කොච්චර කල් භාවනා කරුවට පස්සේද තේරෙන්නේ. ඒක දන්න නිසා බුදුරජාණන්සේ පේන ආස්වාසය බලන්න කියනවා. පේන ප්‍රසවාසය බලන්න කියනවා. බලාන බලාන බලාන අන්තිම සියුම් කරනකොට ආස්වාසය ගෙවන් කළ ප්‍රසවාසයට යන තැන ප්‍රසවාසය ගෙවන් කළ ආස්වාසයට යන තැන එතන තියෙනවා මොකද්දෝ තැනක් අන්දම්මාරුවක් ඇත්බැඳුමක් මායාවක් අහුවෙන්නේ නැහැ. ඒක පැත්තකින් කියන්න පුළුවන් එතන තියෙන නොදුක් නොසුව වේදනාව. අපි ඊතර කවදාකවත් විශේෂෝචර වෙන්නේ මොකද අපි ඒ තරම්ම මේ ඉන්ද්‍රිය ගෝචර දේවල් එක්කම ජීවිතය ගත කරලා ගත කරලා සියුම් දේවල් වලට කවදාවත් විරුද්ධ වෙලා නැහැ. විසිකින ආශාස වන්දර දැක්කට පස්සේ පටන් ගන්න ලාවට පටන් ගන්න තැන ඉඳලා මැදහරා අන්තිමට ප්‍රසවාසය ගෙවෙනකම් බලන්නේ කියලා. එතකොට ඕන තේරෙන පටන් ගන්නවා මොකද්දෝ තැනකට යනවා. විස්තර කරගන්න බෑ. ජීන්සයකට බය වෙනවා. එක්ක හයියෙන් හුස්ම ගන්නවා. කවදා හෝ යෝගාවචරය කායන පසනාවේ දක්ෂ වෙලා සංසිඳන තැනට ගිහිල්ලා එතන සැපකුත් නැහැ, දුකකුත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ. සැකේකුත් නැහැ කියන තැනට ගියා නම් පළවෙනි වතාවට ජීවිතේ ඔන්න නොදුක් නොසුව වේදනාව කියන එක දෙක අතරමැද වේදනාව කියන එක අල්ලගන්න. ඒක මේ භාවනා කරලා අල්ලන එකක් නෙවෙයි. භාවනා කරලා ලැබෙන ලාභයක් නෙවෙයි. මේක තිබුණ මෙතෙක්ල් අඳුනන්නේ. සැප වේදනා සැප වශයෙන් දුක් වේදනා දුක් වශයෙන් බල බල බල බල අයින් කරනකොට තේරුම් ගනි මේ නොදුක් නොසුව කියන. එහෙම නැත්නම් මේ සැපත් නැති දුකත් නැති වේදනාව තමයි මුළු දවසේම අපි ඉඳලා තියෙන්නේ. මොකද අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි මේ සැප සොයාගෙන යන අන්තවාදී වැඩ නිසා. යම් දවසක යෝගාවචරයක් මේ නොදුක් නොසුව වේදනාව කියන එක අස්පනා අපිට දැක්කනම් කොච්චර භාවනා අසාර්ථක කියන පරියන්කයක පවා අපි 70%කට වැඩි ඉන්නේ නොදුක් නොසුව වේදනාව කියලා තේරුම් ගන්න. මොකද අඳුරන්නේ නැති නිසා අහුවෙන්නේ අපිට. ඒ නිසා පාරේ ඇවිදින අන්දේකට මණික්කටයක් පය ගැහුණට ඌ දන්නේ නැහැ මේක මේ මණිකක් කියලා. ඒ වගේ මෙතෙක් කල මනුස්ස ජීවිතයේ මනුස්සත්වයත් එක්ක අපිට උප්පත්තියේ පටන් හම්බෙලා තියුණු මේ නුදුක් නොසුව වේදනාව තුළ පමණයි විස්රාමයේ තියෙන්නේ. ඒක තුළ පමණයි හුදකලා බව තියෙන්නේ. ඒක තුළ පමණයි විවේකයේ තියෙන්නේ. ඒක තුළ පමණයි උපේක්ෂාව තියෙන නමුත් ඒක දන්නෙත් නැහැ. එනිසා කායනුපසනාවට ඉතාමත්ම සූක්ෂමයි මේ වේදනානුපසන අධිකේ යනකොට ඉස්සලා අපි දුක බලනවා ඉඳගෙන ඉනකොට වේදනාව එනවා අමාරු වෙනවා අනපන කරගන්න බැරි වෙනවා හරි ගියාට පස්සේ සැප වෙනවා ප්‍රීති සුඛ පහළ වෙනවා නමුත් ඒ දෙකම දැනගෙන ඉතාමත්ම සූක්ෂම කුශාග්‍ර බුද්ධිමත්ව මේක දිගේ යනකොට තමයි මේ අදුක් නොදුක් නොසුව වේදනාව අදුක්කම සුඛ වේදනාව උපේක්ඛා වේදනාව කියන එක දැනගන්න. ඒක දැනගත්තට පස්සේ තියෙනවා ඒක නඩත්තු කරන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. සැප ඉල්ල සැප හොයන දෙන්න වගේ කිසිම තැනකට යන්න ඕනෙත් නැහැ. විස්රාමයේ තුල ඒක තියෙනවා හොඳට මේ අදුක්කම සුඛ වේදනාව නොදුක්ම සුඛ වේදනාව දැනගත්තට පස්සේ ඒකට කිසිම කෙනෙකුට බාධා කරන්න දෙයක් බැරි බව. කාටවත් ඇවිල්ලා ඒකට ඌණියම් කරන්න බෑ. කාටවත් දැලි ඊර්ෂ්‍යා කරන්න බෑ. කාටවත් දැලි හොරකම් කරන්න බෑ. තොටමන් දෙන්නේ නැහැ කියලා කාටවත් තර්ජනය කරුවට හරියන්නේ නැහැ. ඕක තමයි අපිට හම්බලා තියෙන ජීවිත බුද්ධිය. ඒක දන්නේ නැතුව අපි પરම්පරා ආත්ම කීයක් මැරලා යන්නේ. අවුරුදු 120ක් ජීවත් වෙන්න නැති නමුත් 120 පුරාම කවදාකවත් මේ නොදුක් නොසුව වේදනා කියන එක අහලත් නැහැ දැකලත් නැහැ. හැබැයි එක පැත්තකින් මෙහෙම කියන්න පුළුවන්. මේ නොදුක් නොසුව වේදනාවට අපි කොච්චර වෛර කරනවද කියනවනම් අපි gedare ඉන්න වෙලාවේ ඒ නොදුක් නොසුව වේදනාවට ආවොත් අපි ඒ කියන්නේ පාළුව කියලා. එතකොට අපි රේඩියෝ එක දාගන්නවා. නැත්තම් පත්තරේ බලනවා. ඒ නැත්තම් ගමනක් යන්න කල්පනා කරනවා. කල්පනා කරලිලා මම තනි වුණා මම කොටු වුණා මට පාළු ගතියක් දැනෙනවායි කියලා මොනවා හරි දෙයකින් ඒක පුරව ගන්න. භාවනා කරන මනසට විතරයි තේරෙන්නේ මේ පාළුව තමයි සැප දුක් දෙක නැති තැන මේක හරහා තමයි භාවනා මේ නිවන් මඟ වැටලා තියෙන්නේ. මධ්‍ය ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. මේක අඳුනන්නේ නැතිකමයි වෙලා තියෙන්නේ. මේ කැලේකට රින්ගන්න කියන්නේ ගහක් මුලට යන්න කියන්නේ ශූන්‍යාකාරයකට යන්න කියන්නේ මේ නොදුක් නොසුව වේදනාව හැප්පිලා ඇඟේ හැප්පෙනා වගේ තේරෙනවා එතන. තමන්ෙන් කියනවා මේ ලංකාවේ දකින්න අමාරුයි සම්පූර්ණයෙන් හිම වැටිච්ච කන්දකර මිනිස්සු හරි ඒ වෙලාවේ ගෙවල් ඇතුළට හිර වෙලා ඉන්නේ එළියට බහින්න යම් කිසි මිනිස්සෙක් කන්ද උඩට ගියොත් ඒ මිනිස්සුන්ට මහා පාළු ගතියක් දැනෙන්න පටන් අර ගන්නවා කිසිම මිනිස්සෙකුත් නැහැ හරි සීතලයි කිසිම සද්දෙකුත් නැහැ. ඉතින් මේ මනුස්සයාට එතකොට තනි ගතියක් දැනෙනවා. මොකද මේ මනුස්සයා කවදාකවත් මේ සුන්දොක්කසෝදේ දැකලත් නැහැ, හුදකලාව කියන එක අගය කරලත් නැහැ, විස්රාමයේ කියන එක දන්නෙත් නැහැ, විවේකයේ කියන එක දන්නෙත් නැහැ. භාවනා කරපු කෙනෙකුට නම් යා මේ විස්රාමයේ විවේකය කියලා කියන්නේ නිවනටම කියන නම් බව දන්නවනම් ඒ වෙනකොට තියෙනවා අසත්පුරුෂයාට මේක පේන්නේ කාලකන්නිකමක් වගේ. කල්යාණ ධර්ම දන්නේ නැති කෙනාට මේකේ පේන්නේ පාළු ගතියක්, තනි ගතියක්, කොන් වෙච්ච ගතියක්, අසරණ ගතියක්, නිදිමත ගතියක්, එපා කරන ගතියක්, නුරුස්නා ගතියක්. උන් මනාකොට ආනාපාන සති සමාධි භාවනා කරන දන්න මිනිස්සෙක් කියලා කියන්නේ හොඳ යෝගාවචරයෙක් කියලා කියන්නේ මේකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. ඉතින් බුදුරජාණන්සේට ඔන්න ඕකයි පෙන්නලා දෙන්න ඕය. දුක් හරහා සැප හරහා අදුක්කම සුඛ වේදනාට ගෙනියලා කවදා හරි මේ සංසාරේ උඹලට මේක තේරුම් ගන්න වෙනවා. ඔය සැප සොයාගෙන යන ගමනේ තියෙන පක්ෂංග්‍රාහී අන්තභාගී ගතිය තේරුම් ගන්න වෙනවා. මේක තේරුම් ගන්න නැතුව මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ කියලා මේ වේදනානුපසනාවට යනකොට නිවන කායනුපසනාවට වැඩිය සමීප කරගන්න පුළුවන් හැබැයි අට වැඩි ලොකු ඥානයක් ඉල්ලනවා. අට වැඩි ලොකු සත්‍යක් ඉල්ලනවා. ඒක නිසා නාහම්බික්ක වේ මුත්තස්සති අසම්පජානස ආනාපාන සතිය වදාමි කියලා සරුවචන සඳහන් කරන මානිමේ මොට වෙච්ච සතියක් සහිත ප්‍රඥාව නැති කෙනෙකුට මම මේ ආනාපාන කියන්නේ නැහැ කියලා. නිතින් යන්න බෑ. කෙනෙකුට ඉතින් යනකොට ඉබේම නිදිමත වෙලා කම්මැලි වෙලා පාවෙලා වැටෙනවා. නමුත් මේ වටිනා නිදානයක් දැකලා තමයි මේ කම්මැලි වෙලා තියෙන්නේ. ඒ නිසා කායනුපසන නැත්නම් වේදන රූප ධර්ම වල ඉඳලා මේ නාම ධර්ම වලට හැරෙනකොටම නොදැන ගියොත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ අතරමඟ ඉන්නේ අද භාවනා ලෝකෙ දිහා බලනකොට පේන්න තියෙනවා බර ගාණක් භාවනා කරනවා නමුත් කිසි කෙනෙකුට එල්ලයක් නැහැ කිසි කෙනෙකුට දන්නේ නැහැ මානසිකාරය පවත්තන්න ඕනේ මොකේද කියලා. කිසි කෙනෙකුට දන්නේ නැහැ කමඨාන සුද්ධ කරනකොට මොකද්ද කරන්න ඕනේ කියලා. කිසි කෙනෙකුට දන්නේ නැහැ විවේකී කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා මේ නිවන කියලා කියන්නේ රත්තරන් පාට ඉනිමගකින් උඩට ගියාට පස්සේ හම්බෙන විශාල දිව්‍ය ලෝකයක් වගේ පුරවරයක් කියලා හිතනවා. ඉතින් ඒක දැක්කේ නැත්නම් හා හරිනේ භාවනාව හරිනේ. ඒත් භාවනාව ගෙනියන්නේ ඊට වැඩිය තන්නේ කර විස්්‍රාම වෙන විවේක වෙන තැන සියල්ලම විස්්‍රාම වෙන තැනකට. ඉතින් ඒ නිසා මේකට බණ අහන්න නැතුව ධර්ම සාකච්ඡා නොකර කමට අනුසුද්ධ කරගන්න නැතුව යනවයි කියලා කියන්නේ සෑහෙන අනතුරුදායක වැඩක් එක පැත්තෙන් බලන්න. ඉස්සල්ලා මේ ගමන කියලා වැටෙන්නේ නැතුව ගොඩ ආපු එකනට තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. කිසි කෙනෙකු උපදේශයක් නැතුව උන්වහන්සේට තේරුණා මෙතන තමයි ගැටේ ලිහිහෙන තැන කියලා. නමුත් උන්වහන්සේ ඊට පස්සේ 84000ක් ධර්මස්කන්ධය අර අවුරුදු 45ක් මේක දේශනා කරාට අද වෙනකොට ඒ කාලේ වෙලි තලාවට යට වෙලා ඒක හොයන්න අමාරුයි. ඒවා හොයන කියන බණක් ඇහෙනකොටත් ඒක තේරෙන්නේ නැව ගැඹුරු වැඩි අපිට තේරෙන්නේ නැහැ කියලා මේ ලාබෙට ලා මේ ලේසියට තියෙන බණ කෙනෙක් හාමුදුරුත් හැදී පැහැදී සිටනවා ඉල්ලුම සැපෙම නීතිය හැටියට අහන බණ කැමැත්තක් කියලා සන්තෝෂ කරලා බබාලා දොයි කරවා. මුත හරියට තේරුම් කළා මේක කිව්වොත් ප්‍රඥාවන්තයා නැත්නම් මේ ජීවිතේදී වැඩ ගන්න මනසට තියෙන මේ ධර්මයේ කියන එක යල්පැන යන දෙයක් නෙවෙයි. හැමදාම පණ තියෙන එකක්. හැබැයි පණ තියෙන කෙනා පණ තියෙන්නේ භාවනා කරන එකාගේ පපු කැනැත්තේ මිස දුවන්වැලි සෑයවත්, දඹදිවවත්, කොඩියකවත්, ගෙජ්ජිවලවත්, බෙරවලවත් නෙවෙයි. ඒ හරහා ගියාට පස්සේ තමන් ගැන තමන්ට විශ්වාසය පහළ වෙනකොට ඒ පුද්ගලයා තේරෙන පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව කියන එක අඳුරගත්තට පස්සේ ඒ පුද්ගලයාට ඉඳගෙන හිටියා සක්මන් කරා නිදිනදා වැඩ කරත් මේ විස්රාමයේ මේ විවේකී හරියට අදුක්කම සුඛය හරහා දැනගත්තට පස්සේ ගෙදර යනකොටත් ගෙනියන්න දෙයක් තියෙනවා. භාවනා කළා ගෙදර යනකොට ගෙනියන්න දෙයක් තියෙනවා. දිනුක් පවුණු කරන්න දෙයක් තියෙනවා. දරුවෙකුට දෙන්න කියලා දෑවැද්දක් තියෙනවා. අම්මට අප්පට කියලා දෙන්න ඕන කියලා වටිනා ගුණ ධර්මයක් තියෙනවා. ලෙඩෙකුට පුරුදු කළ යුතු වටන බෙහෙතක් තියෙනවා. මේ අදුක්කම සුඛ වේදනට ඕනේ නමක් දාන්න පුළුවන්. ඒක බේතක්, ඒක තෑග්ගක්, ඒක දායාදයක්, ඒක වස්තුවක්. ඒක හරියට මේ වාතේ වාගේ. පිරිසුදු වාතේ අත්‍යන්තයි ජීවිතයක් පවත්තා. නමුත් තඹේකට සලකනවාද අපි? තේරේ වතුරක ගිලිච්ච වෙලාවක. කුස්ම ටිකක් ගන්න තියෙන අමාරුව. එතකන් තේරෙන්නේ. ඒ වගේ මේ බහුලව භාවිතාවේ තියෙන මේ අදුක්කම සුඛ වේදනාවල හොඳට හිත උරු කරගත්තා නම් අවුරුදු 2600 වෙනස නැති වෙලා යනවා. දැන් බුදුහාමුදුරුවෝ Taman ඉදිරි පිට ජීවත් වෙන්න වගේ උන්වහන්සේ සවැත්තුර ජීතවනාරාමයේ හිටියත් එකයි අපිත් එක්ක Taman බුදු කුටියකට ගියා වගේ දේශයේ වෙනසක් නැති වෙලා යනවා. ඒ නිසා කායනුපසනාව හරහා මේ පීචිපටි සංවේදී කියන තැනට අතප්පයක් කඩා ගන්න තු ගොඩ වෙන්න පුළුවන් කියන එක මේ යූරේ ඉන්න මිනිස්සෙක් වතුරේ තියෙන ඔරුවකට ගොඩ වෙනවා. අඩිය තිබ්බ ගමන් හෙල්ලෙනවා. අර ගොඩ බිම වගේ හයිය නැහැ ඔරුවේ. ඉතින් ඒ නිසා අපි කරන්නේ කකුල ආපහු ගොඩ බිමට ගන්න. නමුත් ඔරුවට ගියේ නැත්තද හිමීට හේතුව නැත්නම් අපිට ඒ ගොඩ වෙන්න බෑ. ඔරුව මේ මේ ගොඩ බිම වගේ නෑගට හැල්ලෙන ගතියක්. ඒ නිසා සෑහෙන කාය ජීවිත নিরপেক্ষව, සෑහෙන අභියෝගශීලීව, සෑහෙන වීර්යවන්තව ඉදිරියට යනවා. මේකට බයයි. සුද්ධ වශයෙන්ම කියන්තනේ බයයි. නැත්තම් කොන්ද බය නැහැ. මෙන්න මේ කොන්ද බය නැතිකොට බයර තමයි කෙලස් කියලා කියන්නේ. බුද්ධ ජනසේ බයට දෙන කෙලස් වල පොදියටම කියන නම තමයි බය. නැත්නම් අපි සාමූහික මේක කරගෙන යනකොට ලොකු ගැම්මක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එකම පියසුමක ඉඳගෙන කරගෙන කරගෙන යනකොට තව කෙනෙක් දිහා බලලා අනිත් කෙනත් නැගිටගෙන අරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන නිසා සරුවචාන්සේ දේශනා කරනවා සමග්ගාණං තපෝසුකෝ සමගී වුණට තපස සැපයක් තනි තනි වෙන්න වෙන්න කොටු වෙනවා ඉස්තික්ක භාවනා කරන්න ඕනේ නැත්නම් භාවනා කරන්නට උදව් කරන්න ඕනේ කරනකොට කරනකොට ඒ ඒ පෙරහැරට සම්බන්ධ වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamanට මේ අවශ්‍ය ප්‍රතිශක්තිය නැගින්න පටන් ගන්න නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය භාවනා කරන්න සමග ඇසුරු කිරීම, භාවනා කරන්න අතර සමගිය පැතීම බුදුමාකාර ගුණයක් දෙනවා මේ අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා. නිසා අපි ඉන්නේ සංසාර පැත්තෙන් බලනකොට විශාල පෙරහැරක පුංචි පුංචි දේවල් ගොඩාක් එකතු කරගෙන ඒ ගැම්මෙන් තමයි අපි මේ මේ ආත්මෙදි මේ ජීවිතේදී මේ විදිහට අපි දවස් 2 3 4 5 ගිහිල්ලා කටයුතු කරන්නේ. අනිත් සියලු දෙනාම සමහරට මේ පෙරහැරේ ඉන්නවා වෙන්න පුළුවන්. අපිට තියෙන මේ පස්සේ ගෙනාටත් ආදර්ශයක් කරන විදිහට මේ කටුක කෝල කපාගෙන ඉදිරියට යන්න පුළුවන් වුණොත් Tamanටත් තිරියන් ගතියක් ප්‍රතිශක්තියක් පෞරුෂත්වයක් ලැබෙන අතර පිටිපස්සෙන් එන කටට චරිචුරු නැතුව එන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට මේ වේදනාව ප්‍රශ්නාව හොඳට අර්ථයේ තේරුම් අරගත් අභ්‍යන්තර සාසන වශයෙන් තමන්ගේ සීල සමාධි ප්‍රත්‍යත් පිරෙන අතර බාහිර සාසනයේ වශයෙන් උත් අනික් අයටත් පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති කරගෙන නොසලී ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් සාදු ධර්ම දේශනට අවුන් කන් දීපු මේ ශිරු දිනාට මේ අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබිලා අවුරුදු 2600ක් පරණ ශාසනයක් අපේ කර්මයට වැටලා තියෙන්නේ. ඒ නිසා අපිට යුග මෙහෙවරක් තියෙනවා. අපේ මේ මේ සීල සමාධි ප්‍රඥා හරහා ඒකට පණක් දීලා ඒකමත් පණක් අරගෙන ඊගා પરම්පරාවට මේක නිමි પરම්පරාව බාටපත් වෙන්නේ නැතුව ඉදිරියට යන්නත් ඒ වගේම Tamanට මේ ජීවිතේ ලබාගත යුතුයේ සාක්ෂාත් ශක්තිය ලබා ගන්නටත් ශක්තියක් ධෛර්යයක් ඵලයක් බාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිර දිනාට සැනසීම උදා වේවා කියලා